අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ප්‍රශ්නචාරත්මක වැඩපිළිවෙලේ ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අපි විජය මහත්තයන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. අවසරයි ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න 14ක් ලැබිලා තියෙනවා 14ම භාවනාවට අදාළ ප්‍රශ්න වෙන 14 ප්‍රශ්න. පළවෙනි ලිඛිත ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. මේ මගේ පළමු නේවාසික භාවනා වැඩමුළුවයි. ඒ නිසා පළමු දින දෙකේ යම් අපහසුතා ඇතිවත් ඊයේ සවස පරයන්කේදී යම් වෙනසක් අත්දකින්න ලදී. මා පරයන්කයට වාඩි වූ පසු උදරයේ පිම්බීම් සහ හැකිලීම් ප්‍රකටවන නිසා එය භාවනාවේ කර්මස්ථානය කරගතිමි. ඊයේ හවස පරයන්කයේදී විනාඩි 10 15කට පසු උදරයේ පිම්බීම හා හැකිලීම ක්‍රමක්‍රමයෙන් තුනී වී තුනීවන බව පැහැදිලි විය. අවසානයේ පිම්බීම හැකිලීම් නොදැනී උදර ප්‍රදේශයේ යම් ස්පන්දනයක් ඇති බව පමණක් වැටහුණි. මා දැන් කුමක් කළ යුතුද නොදැන අසරණ බවක් දැනුණි. දැන් ඇති වී තිබෙන ස්පන්දනයේ දිහා නොබලා හිටියොත් නිින්දට වැටෙන බව වැටහුණි. ශරීරය සැහැල්ලු බවක් හා එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් හිටිය හැකි බවක් දැනුනි. මා මෙතන සිටින බවත් වටා පිටාවක් ඇති බවත් තේරුම් ගියේය. සිතුවිලි හා ශබ්ද පැමිණියත් ඒවායින් බාධාවක් නොවිනි. මා සිහියෙන් සිටින බවත් කැමැතිනම් මගේ සිතුවිලි යම් අරමුණකට යොමු කළ හැකි බවත් තේරුණෙමි. අද දවසේ පළමු පරයන්කේදීද මේ සිදුවීම අත්දකින ලදී. දෙවන පරියන්කේදී පමණක් මට නැවත උදරේ පිම්බීම සහ ඇකිලීම යම් ප්‍රමාණයකට අත්දැකීමට හැකි විය. නැවතත් එය තුනී වී නැවතත් එය තුනී වූයේ නැත. මේ භාවනාවේ දෝෂයක්ද මටත් මේ අත්දැකීම් ලබන තවත් ආධුනිකයන්ටත් උපකාර පිණිස උපදෙස් පතමි. ත්වන් සරණයි. විශේෂයෙන් මුල් කොටස කියලා තියෙන කොටස බොහොම හොඳයි. පිරිසිදුව මේ වෙච්ච සිද්ධිය කියලා තියෙනවා. ඉතින් ඒකෙදි තමන් ඉදිරියෙන් තියාගත්ත අරමුණ යම් යම් ප්‍රමාණයකට වෙනස් වෙනකන් සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන්. නමුත් යම් මට්ටමකට ගියාට පස්සේ ඊට පස්සේ සැකයක් ඇති වෙලා තියෙනවා. තවදුරටත් මේ මේ විපරිණාම වෙනස් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්ද නැත්නම් වැරදිලාද? ඇයි එහෙම වෙන්නේ කියන එක. ඉතින් එතකොට මේ සැකේ නිසා යෝගාවචරයට අවස්ථා තුනක් ලැබෙනවා. ඒ අවස්ථා තුනෙන් කොයි එකටද යනවද කියන එක වගේ ප්‍රශ්නයක් ගොඩනගෙන්නේ. දැන් මේ පිම්බි වැහැකිලිම නිකන් කම්පන චංචලයක් බාටපත් වෙලා ඒතර වෙන ප්‍රධානම හේතුව මෙතෙන්ට වෙනකොට නිකන් භාවනා පාරිභාෂ්‍ය શબ્දමාලාවෙන් කතා කරනවා නම් පිම්බීම හැකිලිම දෙක අතර වෙනස නැති වෙලා. ඉතින් මේක විශාල අභියෝගයක් වෙනවා තර්ක මනසට රීකී මනසට බලන තිබුණු අරමුණ තියෙනවා සම්පූර්ණ වෙනස් දෙයක් වඩටපත් වෙනවා. ඉතින් එතකොට මේක අරමුණ වශයෙන් බාර ගන්නවද? එහෙම නැත්නම් මේක මට කරපු අභියෝගයක්ද? වැරදිලක්ද? දැන් මේක කොටිම්ම කියනවනම් ප්‍රධාන වශයෙන් මොකක් කියලා මෙනෙහි කරනවද? දැන් මෙයාගේ හැඩය වෙනස් වෙනවා. ඒ නිසා එතන භාවනාවේ එක විදිහක මේ ප්‍රගති පරීක්ෂණයක් වගේ තරම්. එතකොට තේරෙනවා ඒ ඔක්කොමත් තියෙද්දී මැරිලා නැහැ, නිින්ද ගිල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා සම්පූර්ණ පසුබිම වේදිකාවක් පේනවා. එතකොට මේ අනතුරු නිසා නැත්නම් මේ අනිශ්චිතතාවය නිසා මේ තැකිය නිසා මේ බය නිසා මම වෙන අරමුණක් අරගෙන භාවනා කරන්නෝ කියලා ගොඩ පෙරක දෝරකමකුත් තියෙනවා එහෙම නැත්නම් ඔපිනියන් එකකුත් තියෙනවා ඉතින් මෙතන යෝගාවචරය අසරණ වෙලා තියෙන්නේ නැත්නම් ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකයි කියන්නේ ආදුනිකයන්ගේ මේ සුභසීතිය වෙනස විස්තර කරන්න කියලා. මේක ආධුනික ප්‍රශ්නනේ ගොඩාක් පරණ යෝගාවචරයොත් මේ අනිච්ච සංඥාට කැමති නැති ඕනම යෝගාවචරය කියලා වෙන තැනක්. මේක කියන්නේ පෞද්ගලික ලක්ෂණ වල ඉඳලා භාවනාව පොදු ලක්ෂණයටපත් වෙනකොට ඒ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණට යෑමේ වෙනස් වීම විපරිණාමය මේ රූපාන්තරණය කිසි කෙනෙක් භාවනාදී විශ්වාස කරන්නේ නැහැ. එයා බලාපොරොත්තු වෙන්නේ අරමුණ ගත්ත ස්වරූපෙම තියෙන්න ඕන කියලා. ඒක තමයි අපි නිච්ච සංඥාව කියන්නේ. යම් ප්‍රමාණයකට අනිච්ච සංඥා බාර ගන්න කැමතියි. ඒක එහෙ මෙහෙ වුණාට ටිකක් සියුම් වුණාට කමක් නෑ. නමුත් ඒකට හාත්පසින් විනාඩියක් පාඩපත් වෙච්ච ගමන් ඒ යෝගාවචර තමන්ව සැක කරනවා. මෙතෙක් ආපු ගමන සැක කරනවා. සතිය සැක කරනවා. ඉතින් මේ වෙලාවේදී කවුරු හරි අත් උදව් දීම අවශ්‍ය වෙනවා. ඒක විස්තර කරන්නේ පෞද්ගලික ලක්ෂණ වල සිට පොදු ලක්ෂණ දක්වා පැතිරීම කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ සරල දෛනික උදාහරණයක් අපි හාල් ටිකක් නැත්නම් බත් ටිකක් මුට්ටියකට දාලා වතුර ටිකක් දාලා කාට හරි පෙන්නුවොත් මේ හාල් මේ වතුර නැත්නම් මේ බත් මේ වතුර කියලා පෙන්වන්න පුළුවන්. නමුත් ඒක දිගට දිගට දිගට තැම්බෙන්න ඇතිවට පස්සේ මේ දෙක කැඳක් බවට බොරක් බවට පත් වුණාට පස්සේ දැන් මේකට හාල් කියනවාද මේකට වතුර කියනවාද එතකොට එයා ඒ ක්‍රියාවලිය හරහා ලිපොර තිබ්බ මුට්ටි මේ ක්‍රියාවලිය හරහා මේ දෙකම කලවම් වෙලා වෙනස් දෙයක් බවට පත්වෙච්ච බව දැකලා නැත්නම් එයා හිතන්නේ මේක ඉන්ද්‍රජාලයක් විශේෂයෙන්ම තමන්ගේ නම් කිරීම සංඥාකරණය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේකට ඔත්ති කියලා නම් හාල්ලට දීවිමින් යනකොට නම් මේ හාල් මේ වතුර කී හැකියි. දැන් මේක කැඳ කියන්න වෙනවා. ඉතින් එතකොට යෝගාවචර වෙන්නේ මේක තමන්ගේ මේ සංඥා ස්කන්ධයට කරන මල උප්පණ්ඩනයක් විහිළුවක් විකාරයක්. ඉතින් එදින්ටි යෝගාචර පස්ස ගන්නවා. ඉතින් මේ මොකද මේ දෙක කවදාකවත් හාල් ටිකක් වතුර දාලා තැම්බෙනකම් බලන්දලා නැහැ. බලා හිටියනම් පේනවා මේ හාල්ම තමයි වතුරත් එක්ක කලවම් වෙලා බොරක් කැඳක් බවටපත් වෙනවා. හාල් වතුර බවටපත් වෙන් වෙලා තියෙන තාක්කල් නාමකරණේ වුණාට මෙතෙන්ට වෙන නාමකරණයකට යනවා. ඒකමද වෙන එකද? මේ හාල්ස වතුරමද මේ තියෙන්නේ? එතන වෙන එකක්ද කියන ප්‍රශ්නේ ආපු ගමන් අපි කියමු වෙන එකක් කියලා. කොතනදද වෙනස වෙන්නේ? මුල ඉඳලා බලාගෙන යනකොට වතුර ටික ආල් බත් ටික ආල් වතුරට දාපු ගමන්ම ඒක පිටපොත්ත දීවින්න පටන් අර ගන්නවා. ඒක අපිට පේන්නේ. නමුත් අපිට ඒකට හාලු වතුරයි පේනවා. ගින්නට දාලා රත් කරනකොට ඔය ටික ටික ටික ටික ටික දීවි ගිහිලා කොතනදී කැඳක් පාඩපත් වෙනවද කියන එක දන්නේ නැති නිසා අපි මේ හාල් වතුර වෙනයි කැඳ වෙනයි කියලා දෙකක් හදාගන්න හදනවා. එහෙනම් මේ හාල්සාව අතර කැඳ බවටපත් උනේ කොතනද කියලා හොයන්න ගිය ගමන් අපි සම්පූර්ණ තර්කනේ කඩලා යනවා. ඉතින් ඕක තමයි බුදුසෙන්නාස අපිට දෙන අභියෝගෙ ඉච්චරයි වෙන ඔයිට වැඩි දුරද කියන්න එපා. ඕනෙම අරමුණක් බලන්න. ඒක දීලා තියෙන අරමුණ වම දකුණ බීම හැකිලිම ආස්වාස ප්‍රසආස වගේ දෙකට කරලා දීලා තියෙන බුදුසෙන්නාසේ. ওই දෙක දිහා බලන්න කියනවා. බලන්න කොයි වෙලාවක හෝ මේ දෙක හැඳි ගෑවිලා ඇම්මිලා ඇන්නිලා කලවම් වෙච්ච ගමන් මේ යෝගාවචරයාගේ ආත්මයත් ඇම්මි ගෑවිලා ඇම්මිලා කලවම් වෙලා හින ගහලා යනවා. නාසමපෝ හැඳි ගෑවිලා වලයන් කියලා. ඉතින් ඊට පස්සේ යෝගාවචරය ඔළුව කරකෙන්න ගණන් ගන්නවා, තෝන්තු වෙනවා, බය වෙනවා. ඉතින් ඊට පස්සේ කෙනෝක දැක කරනෝක එනවා කාටත් ඕක එනවා. ඔය බය ආයෙසරයක් බලවා ඉතින් මෙයා උත්සාහ කරනවා කොතෙන්දකම් හාල් කියලා මෙනේ කරන්නද කොතන ඉඳලා කැඳ කියලා මෙනේ කරන්නද කිසිම විදියකට ඒ දෙක අතර මේ ක්ලියර් කට් ඩිෆරන්ස් එකක් නැහැ ඒ නිසා තින් ස්ලයිසිං ඔෆ් ටයිම් වලට ගියා නම් කාලේ ඉතාම ගුඩා කොටසට කපන්න පටන් අරගෙන මේ සිද්ධිය දිහා බලන්න හිටියොත් ඒ යෝගාවචිතේන අපි මේ නහාල් සහ කැඳ කියන නාමකරණය කොතෙන්ට යනකම් වළංගුද කොතනදී හලන්න ඕනද කියන එක බුදුහාමුදුරන්ට පෙන්ලා දෙන්න බෑ. මම දැනගත්තට මගේ දරුවට කියලා දෙන්න බෑ. මෙතනින් එහාට මේ නම පාවිච්චි කරන්න එපා කියන එක කොතන ඉඳලාද කියලා ටෙක්නිකල් රයිටින් පෙන්වන්න බෑ. ඉතින් ඔතෙන් ගියාම ඕන කෙනෙක් අරගන්නේ මොකද අපි අනිත්‍යතාවයට කැමති නෑ. අපි යමකට නමක් දුන්නා නම් අපි ඒ නම අරස කරන බැඳෙනවා. ඒක නිසාම ඒක පෙන්වන්න ඕන නිසා මහසිසාරද ස්වාමීන් වහන්සේ නම්ම කියලා මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරන්න කියලා යෝගාවචරය කුඩුපට්ටමකට ගහනවා. ඔබ නම් කරපුවාට පස්සේ ඔබ රකින්න හදනවා. නමුත් ඔබ බලපන් ඒ ඔබේ නාමකරණේ කිසි බයක් පිළිලැජ්ජාවක් නැතුව ඔබ පාවා දෙනවා. වෙන දෙයක් පාඩපත් වෙනවා. ඒතර ඔබට මොකද වෙන්නේ? ඉතින් අපි යමක් අනු අඳුනගන්න ගියොත් ඒ දේ නිසා මාව අඳුරා ගන්නවා. ඊට පස්සේ ඒ දේ වෙනස් වෙනකොට මාව අසන්න වෙනවා. නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. චලිතී අසති. ආගති චලිතී අසති. ආගති ගතියන හෝති. යමක් මත අපි හිතලා යමක් අඳුනාගත්තා නම් ඒකෙන් අපි අඳුනා ගන්න. ඊට පස්සේ ඒක වෙනස් වෙච්ච ගමන් මම ඉවරයි. ඉතින් අපි හවුරුදු 6 ඉඳලා පුළුවන් තරම් බලන්නේ අපි එක එකත් එක අඳුනා ගන්න. අපි චිත්‍රයත් එක්ක අපි රූපෙත් එක්ක අපි ඩෙන්ටි කාඩ් නම්බර් එකත් එක්ක අපි ෆොටෝ එකත් එක්ක බැංක් නම්බර් එකත් එක්ක ඩිග්‍රී එකත් එක්ක පෝස්ට් ග්‍රැජුවේට් ඔක්කොම අඳුර ගන්න. ඉතින් ඊට පස්සේ ඒව එන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙ හැම වාරයක් පාසම අපේ ආත්මය සහලවන. ඒ කියන්නේ අපිට අපි හිතාගෙන ඉන්නවා අඳුර ගන්න අරමුණක් නැතුව මට පවතින්න බෑ කියන තරමට අපි දීනයි හේනයි අනාතයි. භාවනාදී වෙනවා බාරමණකට දීලා අඳුනගනි. දැන් මට භාවනා හරි ගියා. දවස් දෙකක් හරි ගියේ නෑ. ඔන්න හරි ගියා. මොකක්ද හරි ගියේ? පිම්බිම හැකිනේ මොනට මොන දැම්මේ හරි ඔය සතුටක්. දැන් මට අඳුර ගන්න කැක් තියෙනවා. දැන් ඊට පස්සේ ප්‍රශ්න කරන එක දිහා බලනකොට මේ බලානින්ද මේක වෙනස් වෙනවා. වෙනස් වෙනක් කමක් නැහැ. දැන් මේ අඳුර ගන්න දාපු ලේබල් එකට මොකද වෙන්නේ? ඒකට පුදුම වක්කාර ගතියක් එන්න පටන් ගන්නවා. පුදුම මේ මේ ඇලර්ජික් රියැක්ෂන් එන්න පටන් ගන්නවා නෝසටික් ෆීලිංග්ස් එන්න පටන් ගන්නවා ඉරිටේෂන් එකක් එන්න පටන් ගන්නවා මේ භාවනා කරන විතරයි නේ මේක තියෙන්නේ අනිත් තැන් වලදී මේක නැහැ නේ ඉතින් යන වෙන ගුරුරෙක් ගාඩ කියලා කියන මට පිම්බිම හැකිලිම හරියන්නේ නැහැ මට බැරිද මේ වෙන අර කරුණක් දෙන්න කියලා ඉජී ගුරුරයා ගැන ඔය අකාවේ දිගට ගත්තා අර අයියෝ ඌ මැට්ටා ඌ හරියන්නේ මේක ගන්නවා එයා දෙනවා දැන් මෙයා ඒකත් එක්ක ආවංකව කෙරියොත් ආ ටික වෙලාවක් යනකොට යත් ඉවරයි. ඊට පස්සේ ඌලඟට ගිහිල්ලා කියනවා අනේ අනෝ යන්න දම්සිට බුදු කාර්යය කියලා තව කෙනෙක් කාගෙන. ඉතින් අත්ෙන් අත්තට පහින භාවනා ලෝකයක් අද තියෙන්නේ. කිසිම කෙනෙක් ඇති වෙන්නේ කද්දියා බල්ලා නැහැ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා කාටරි පොඩි ඉවසිල්ලක් තියෙනවා නම් අනිච්ච සංඥාවෙන් පටන් අරගෙන මේක මෙහෙම නෙවෙයි මීටත් වඩා හැඳි ගෑවිලා යනකම් තුනි වෙලා යනකම් දියාරු වෙලා යනකම් බලන්න පුළුවන් නම් ඒ මනුස්සයා කිසිම දෙයක් ඊට පස්සේ විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන ඕනම දෙයක් ඔච්චරයි. ඒ මේ විද්‍යාව ඉගෙන ගත්ත ශිෂ්‍යෙක් වශයෙන් නිදහස් අධ්‍යාපනයේ අපිට අටේ පන්තියේ ඉඳලා ඒ 12 වෙනි පන්තියට යනකම් මේ දේවල් ආවර්තිතව වගුවකට දාලා මේ හයිඩ්‍රජන් මේ හීලියම් මේ කියලා අඳුරගන්න අනේ අපිට දීපු ලණුවක මහත මේ බෝඩ් එක මැදි ටීචර් ගේනවා කඩෙන් කින්න පෙන්න හයිඩ්‍රජන් මේ කොටු එයා තියෙන හීලියම් එක අංශුවයි එක ප්‍රෝටෝනයයි ඉලෙක්ට්‍රෝනයයි මේකේ ඉලෙක්ට්‍රෝන වේට් එක මෙච්චරයි කටපාඩම් කරන්න ඕනේ බහුවෙන්ද තලනවා කිව්වා ඊට කියනවා දැන් හීලියම් ඉඳලා තව හයිඩ්‍රජන් කරනවා ඉලෙක්ට්‍රෝන දෙකයි ප්‍රෝටෝන දෙකයි ආංශික මේක මේකයි ඊට පස්සේ කියනවා ඒ දෙන්න විතරයි ඒ ඒ ඒ ලෝකේ ඉන්නේ ඊට පස්සේ පල්ලෙහා ලෝකේ ඉලෙක්ට්‍රෝන 8ක් සහිත ලෝකේ 3 1යි 4 1යි 5 අම්මද වල ගෙදර ගියාට පස්සේ අම්මට අප්පච්චිට අපි දෙන්නේ විද්‍යාඥයට එහා. පුත අම්මලාතල හයිඩ්‍රජන් අඳුරන්නේ නැහැ, හීලියම් අඳුරන්නේ නැහැ. ඉතින් අපි පෙන්න පාඩම් කරනවා කියලා. ඉතින් මම ඉගෙන ගන්න කාලේ මයිත් එක්ක හිටියා මේ කොමර්ස් ඉගෙන ගන්න ළමෙක්. මම ඒ ළමයට කියනවා බොරුව කරන්නේ මේ. ඔය සටහන් කියවන්න කියනවා ආයෙ ලියන්න. ඉතින් ඊළම යනවා මේ එච්චකුර දාලා තිබුණේ. ඒවා දන්නේ නෙවෙයි හීලියම් වලට ඔහොම කියන්නේ. මේ හයිඩ්‍රජන් ඉතින් ඌදි ඉගෙන ගන්නවා මෙයා සම්පූර්ණ වෙන ලෝකයක ඉඳගෙන අලුත් කලාවක් ඉගෙන ගන්නවා කියලා. ඉතින් කියන ගාම මොන දිහා බලනවා නේ මට තේරෙනවා. ගමන් එක ලියන්නේ තේරෙනවා වගේ. දැන් අංශක මේ පරමාණුක භාරය 236 පැනපු ගමන් මේක එක කොටුවකට දාන්න බෑ. මේකෙන් විකිරණ පිට වෙන බව මාර්කියුරු දැනගත්තා. දැනගත්තට පස්සේ දැන් ඉංගහට දානකේ ඒක කොටුවකට දාන්න බෑ. ඒක විකිරණ පිට වෙච්චව වෙන එකක් විකිරිච්ච පිටච නැතිව වෙන එක. එයාට රස කොටුව ඇතුලේ පුංචි කොටු දාලා එයාට ස්වරූප දෙක තුනක් තියෙනවා කියනවා. ඉන් එහාට යන්න යන්න මේක ස්වරූප වෙනස් වෙන බව තේරිලා අන්තිමට කොච්චර දෝ ගාණක් ගියාට පස්සේ කොටුවක කොටු කරන්න බෑ මේගොල්ලෝ. ඒකට අපිට කිව්වේ දෙයයන් ආංශේ හැදුවේ මේ අංශු අණු මෙන්න අවසානේ කඩන්න පුළුවන් එක. ඔයින් ඕකෙන් තමයි ඕන දෙයක් හදන්නේ. බෑ ඕක හදන්න දෙයයන් ආංශේ ඉන්න ඕන. ඊට පස්සේ ඩෝල්ටන් ඕක හදුවට පස්සේ ආ අණු පරමාණු වලට ගැඩුවා. ආයේ මනුස්සයට Nobel Prize හත අටක් විතර දීලා ඊට පස්සේ ඒක අඩුම කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ අපිට කියන්න පටන් ගත්තා මේ අණුවක පවතින බෑ ස්වභාවයෙන් අණුවක් පරමාණු කීපයක් එකතුලා තමයි හදන්නේ. ඊට පස්සේ පරමාණු තමයි කඩන්නම බෑ. ඊට පස්සේ ඔන්න පරමාණු ඇතුලේ න්‍යෂ්ටික සහ ඉලෙක්ට්‍රෝන තියෙනවා දැක්කා. ඊට පස්සේ ප්‍රෝටෝන දැක්කා, පොසිට්‍රෝන දැක්කා, ක්වක්ස් දැක්කා. කියනකොටසේ සබ් ඇටොමික් ගියා. ගියාට පස්සේ ඒක භෞතික විද්‍යාවේ ඉහළම කෙලවර. ගියාට පස්සේ වෙනවා මේ පරමාණු අංශවල තියෙන පොඩා කොටස් සම්පූර්ණ ශක්ති බාටපත් වෙන්න පුළුවන්. ආයේ ඉඳපු ගමන් ශක්තිය මේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන බාටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙයකට ගැටිච්ච ගමන් පුදුමාකාර ශක්තියක් පිට වෙනවා. ඒකෝර දැන් මේ දෙයක් වෙච්ච එක ද්‍රව්‍යයක් වෙච්ච එක අද්‍රව්‍යයක් බාටපත් වීම තමයි ඉලෙක් ඔය න්‍යෂ්ටික බෝම්බ කියලා කියන්නේ. ඒක දැන් අද්‍රව්‍යයට පත්‍ත්‍යාන මොකද්ද කියන්නේ? අද්‍රව්‍යයට පත්‍ත්‍යාන පරමාණු වාරය මොකද්ද? අද්‍රව්‍ය බඩපත් වෙච්ච අංගේ වේගය මොකද්ද? ඒ අන්තු නැති වෙලා එයාට අර කියන නම නැති වෙනවා. මොනම භෞතිකවාදයකටවත් මේ අයිසෙක් නිව්ටන්ගේ ග්‍රැවිටි ප්‍රින්සිපල් එකට අල්ලන්න බෑ. ඊට පස්සේ පොඩි ඉලෙක්ට්‍රෝන ශක්තිය සහ ලොකු ඉලෙක්ට්‍රෝන ශක්තිය කියලා පරමාණු ශක්ති දෙකක් අඳුන්ලා දීලා. මෙයා පටන් ගත්තා ඊට පස්සේ අයින්ස්ටයින්. අයින්ස්ටයින් කියනකොට අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක්ම වෙනවා, ද්‍රව්‍යෙන් අද්‍රව්‍යයක්ම වෙනවා. E is equal to mc square. දැන් ඊට පස්සේ අද්‍රව්‍යයක් වඩ පතරන රස මොකද්ද නම? ඔ කොහෙන් ආවත් ශක්තිය කියලා කියන්නේ. කොහෙන් ආවත් වේග. ඒ වේග පාඩ පතරන පස්සේ පුද්ගලික නමක් නැහැ. පොදු නම විතරයි තියෙන්නේ. කොයි එකක් වේග බවටපත් වෙන්න පුළුවන්. කොයි වේගයෙමුත් හයිඩ්‍රජන් හිලි ඕන දෙයක් හැදෙන්න පුළුවන්. ඒකට මේ අපි දක්ලා තියෙන භෞතික ලෝකය ශක්තිය ඔක්කොම ශක්ති. අර නම දුන්නත් මේ නම දුන්නත් ඉවර වෙන්නේ ශක්තිය වලින් කාටද පුළුවන් නම් ඒ පේන දෙයක් කඩාන කඩාන කඩාන කියලා ශක්ති පාටපත් වෙනවා දකින්න. දැක්කට පස්සේ පේන දෙයමද මේ වෙන දෙයක්ද කියන එක නිසා භෞතික විද්‍යාව සියදී නසාගත්තා. අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක්ම වෙනසා ද්‍රව්‍යෙන් අද්‍රව්‍යයක්ම වීම කියන්නේ. එසා බුදුජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා යම් දෙයක උදේ දකිනවා නම් හටගන්ම දකිනවා නම් ඒ මනුස්සයාට මේ ලෝකය නාස්තික දෙයක් කියලා කියන්න බෑ. ඉඳපු ගමන් අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක්ම වෙන්න පුළුවන්. ඊට පස්සේ ද්‍රව්‍ය දීවිලා අද්‍රව්‍යයක් බවටපත් වෙනවා නම් සදාකාලිකයි කියන්න බෑ. ඒ නිසා පිම්බීම හැකිලිමේ හටගන්ම සහ given තැන බලන්න, හට ගන්න තැන බලන්න. එතකොට පිම්බීම හැකිලිම නැති තැනකින් ඔන්න පිම්බීමක් හට ගන්න. හටගත්තට පස්සේ උඩ පිම්බීම කියලා කියන්නත් පුළුවන්. නෑ කියන්න බෑ. ඊට පස්සේ ඒක ගිය වුණාට පස්සේ නෑ දැන් මොකද කියන්නේ? දැන් මේක දැක ගන්න අපිට බෑ මොකද අපේ හිත එච්චරම වෙලාව දකින්නේ මේ පුංචිට කපන්න දැන හුඟක් කියලා භාවනා කරනකොට ඔය දැන් පේනචි පිම්බි වැකිලිම දෙකම නැතිලා ගිහිල්ලා. නැතිවීම නෙවෙයි වෙනස් දෙයක් බවටපත් වෙලාපත් වෙච්ච ගමන් පුද්ගලයා අන්දමන්ද. අංජබජල් කියනවා ඕකට මේ වයර් මාරු වෙලයි කියනවා ඔලුව ක්‍රේල් වෙලයි කියනවා ගොඩක් දේවල් කියනවා. ඉතින් එතෙන්දි විශ්වාසයක් නොති නොහිටියානම් සද්ධාවේ නොහිටියානම් මෙතනින් ආපු ගමන පිළිබඳ සතිය නොතිබුණානම් මේ පුද්ගලයාට අලුත් නංවනම් දාන්න වෙනවා. එහෙම නැත්නම් කියන්න වෙනවා හිත නින්දට වැටෙලයි කියලා. එහෙම නැත්නම් කියන්න වෙනවා මම ක්ලාන්ත වෙලයි කියලා. එහෙම නැත්නම් මට මොකද වුණා කියලා. ඒ මොකද මේ දේ පිළිගන්න කැමති නැහැ. ඒක මේ කිනුට වෙන එකක් නෙමෙයි කාටත් වෙන දෙයක්. ඒකට කියන්නේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත් වෙන වෙලාවේ එනකොට ඒ යෝගාවචරයට වෙන මේ වෙනස දරන්න තෑහෙන සිල්වන්ත වෙන්න ඕන. සෑහෙන සද්ධාාවක් තියෙන්න ඕන. සෑහෙන සතියක් තියෙන්න ඕන. මේකම තමයි මේ බල බල බැන්නම් ආය යන්න මොනට. ආයෙන්න. හෙටත් යන්න. හෙටත් යන අනුපස්සනා කරන්න. කරපු දේ නැවත නැවත බලන එතකොට පේනවා මේ ලස්සනට බලාන හිටපු එක ඒකාන්තයෙන්ම අස්පනා පිටම වෙනස් දෙයක් බවට අර නමට නොගැලපෙන දෙයක් පාටපත් වෙනවා. ඉතින් මේක කවුරුත් කරන ඉන්ද්‍රජාලයක්වත් සර්බලධාරී දිව්‍ය කරූප එකක්වත් උඹේ කර්මයක් නෙවෙයි මෙතෙක්ල් කවදාකවත් එකක් දිහා දුරදිග බලලා නැහැ. එච්චරයි. එයිස හෙටත් ඕක කරන්න. ඊට පස්සේ හොඳට පිම්බිම් පිම්බි වශයෙන් මෙනෙහි කරන්න. හැකිලිම හැකිලිම වශයෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කරගෙන කරගෙන යනකොට ඒකම බලන්න යනවනම් මේ මෙනෙහි කර නොකර හැකි தත්වයට මේ දෙකම සම වෙන්න ගන්න. කම්පන දෙකක්, චංචල දෙකක්, කුණුසුම් ගති දෙකක්, සිසිල් ගති දෙකක්, බරක්, හැලුවක් වශයෙන්. මේ පේනකොට ඒක වස්තුව දැන් ධාතු බාටපත් වෙනවා. පත් වෙනකොට යෝගාවචරයට දැන් මෙනෙහි කිරීමේ ක්‍රමය කරගන්න පෙරදැනවා. එතකොටමත් යෝගාවචරය කලබල වෙනවා. ඒත් කියනවා පිම්බීම හැකිලිම වශයෙන් මෙනෙහි කරන බෑ දැනෙනවයි කියලා. නොවින් කියලා. මට තාම සිහිය නැතිලා නෑ නිින්ද ගිහිල්ලා නැත් නෑ ක්ලාන්ත වෙලා නෑ මට දැනීම තියෙනවයි කියලා. මෙනෙහි කිරීම අවශ්‍ය නම් දැනනවා දැනනවා කියලා මෙනෙහි කරන්න කියලා. නැත්නම් ඉන්නවා ඉන්නවයි කියලා මේ බලන්න තාම ඉන්නවා. දැනෙන දේ ආස්වාස් ප්‍රසවාස හෝ පිම්බි මහකිලිම හෝ වශයෙන් කියන්න බෑ. දැනනවා දැනනවා මෙනෙහි කරන්න කියලා නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන කඩා ගන්න තු යන්න කියලා. ඒක ගියාට පස්සේ අන්තිමට මෙනෙහි කළ වස්තුව සහ මෙනෙහි කරන්න අතරත් මේ වගේ මර්ජින් එකක් යනවා. දැන් මේක උනේ මෙනෙහි කරන වස්තුවේ පළු දෙක අතර මේ දෙක මේ කලවම් වෙන එක මේක කඩා ගන්න නැතුව මෙතෙන් යන එක හරි වැදගත්. ඊට පස්සේ දවසේ කරන එකත් හරි වැදගත්. මේ දවසේ යනකොට ලෑස්තිලා යන එකත් හරි වැදගත්. ගියාට පස්සේ පේනවා මේ බලාගෙන ඉන්න වස්තුව යම් විදියකට මේ දේ අතර සිප වැළඳ ගැනීමක්, එකතු වීමක්, කලවමක් වෙනවා නම් ඒක දිහාම බලහින්දොත් මේ බලන්න සහ මේ වස්තු අතර නැත්නම් මේක දැන් වස්තුවක් නෙමෙයි මේක ශක්ති වේගයක් වෙනකොට තමයි සම්පූර්ණ මේකට මේ බලන්න ඇද ගන්නවා අල්ලලා ඇබ්සෝබ් වෙනවා. සම්පූර්ණ ඇබ්සෝබ් වුණොත් අපි සමත භාවනාව කියනවා. එහෙම නැත්නම් යාට තේරෙනවා මේ දෙක නිකන් හරියට C90 bicycle එකේ ක්ලච් එක වගේ. ඔයිල් වල දුවන්නේ. එක ඩිස්කයක් කරකිනවා. කරකවන කරකවන නිකන් සාමාන්‍ය වාහන වල වගේ මේ ෆ්‍රික්ෂන් ක්ලච් එකක් නැහැ. තෙල් කරකින්න ගන්නවා. තෙල් එක බලනවා අනික ඊබීම කරකිනවා. එතකොට අන්තිමට තවද දෙක එකට කරකිනකොට තෙල් හරහා බලය මේ ට්‍රාන්ස්මිට් වෙනවා වගේ මේ දෙන්න අතර වේගය ආවට පස්සේ පේනවා මම ශක්තියක් විතරයි. මගේ තර නම, මගේ ලිංගේ, මගේ ආකාර, මගේ කටහන, මගේ ලීලාව, මගේ ආකාර, මගේ ඇඳපොඳපු දේවල්, මගේ ආසාව සීරම දිය වෙලා යනවා. ඉතින් ඒ වෙලාවදී සීදී නස ගන්නවා වගේ වැටෙනවා. මට තමන් මේ මේ රූපේ මාර්ගයෙන් මාව අඳුරගෙන තියන්න හිටියා. බලන්නෙක් හිටියා. දැන් රූපේ ඉසල බොඳ වෙනවා. කමන්නේ බලාගෙන හිටියොත් අන්තිමට ඒක බලාගෙන ඉන්න මමත් බොඳ වෙනවා. බොඳ වුණාට පස්සේ මේ ශක්ති බලටපත් වුණාට පස්සේ ඒ ශක්තිය වල කර්මය වැඩ කරන්නේ නැහැ. කෙලෙස් ඇත්තේ නැහැ. ඒක මට අයිති නැහැ. අනාත්මයි. ඒක මේකේ මෙයා ළඟ තියෙන ශක්තියයි මා ළඟ තියෙන ශක්තිය අතර මනින්න බෑ. මාන්නයක් ඇති කරන්න බෑ. ඒ මේ කුට්ටිය මට ඕනේ අර කුට්ටිය මට ඕනේ කියලා ලයන් ෂෙයාරේ කඩන්න බෑ. මොකද අපි ඉන්නේ ශක්ති ලෝකයක. හැමතැනම සමානයි. මෙතෙන් ගියාට පස්සේ අනන්‍යතාවය තමයි අනන්‍යතාවයේ කැපවීම යෝගාවචරයට දරන්න පුළුවන් නම් ඒ යෝගාචර කවදාකවත් ආවේ මැරෙන්නේ නැහැ. මැරෙන්නේ කොහේ යන මැරෙලා කොහේ යන්නේ මේක ශක්ති සංසිති නියමයක් මේකේ තියෙන්නේ. මේ ලෝකේ ශක්ති කවදාකවත් පිට කරන්න බෑ. මේ මේ පද්ධතිය අතෙන් ශක්ති දාන්නත් බෑ. අපි පස හොදාගෙන යනවා රම්බෝ කළු පාට වුණා කාර් එකේ බැටරිය බහලා ගියයි කියලා ඇඬුවට මුකුත් වෙන්නේ නැහැ ඔය ආයේ බැටරිය charge කරන්න පුළුවන් ආයේ කරාඹුව රත්තරන් පාට කරන්න පුළුවන් හොදාගෙන ගියන බස් කොහෙවත් යන්නේ මොකද තියෙනවා ඕකට ඉසත බඳ ගන්නගෙන මේ නටන්නේ මේ දේශීය මාර්ගල ඇත කරගෙන මේ පද්ධතිය මොකොත් වෙන්නේ ඔය නිවන් දැක්කට මොකොත් වෙන්නේ නැහැ මේ පොළවේ කක්ක කරුවයි කියලා මොකොත් වෙන්නේ නැහැ කියලා ගැහුවයි කියලා මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ওই වෙනස දරා ගන්න අපි කැමති නෑ. මොකද මගේ අනන්‍යතාවය මේකට පාවා දෙන්න වෙන නිසා. අනන්‍යතාවය පාවා දීම වෙන්නේ දල වශයෙන් පොදු පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බාටපත් වීම දරා ගන්න බැරි වුණාට පස්සේ. ඒ කියන්නේ විද්‍යාව අවිද්‍යාවක් බාටපත් වෙනවා. නම් කළ හැකි වෙන් කර කිය හැකි දේවල් කියන්න බැරි තත්යකටපත් වෙනවා. එහෙම නැත්නම් science become mystics. මේක mystics වලටපත් වෙනවා. ඒ නිසා විද්‍යාව ගිහිල්ලා ගිහිල්ලා මෙතෙන් ආවට පස්සේ ඒගොල්ලන්ට එතෙන් යනකම් මනස බාරගත්තේ නෑ. දැන් විද්‍යාවට සිද්ධ වෙනවා මනසක් තියෙනවා කියලා තේරුම් ගන්න. බැලීම විනිශ්චය වෙන්නේ බලන්නගේ මනස යටියට. මනස දියුණු නම් මේ ආකාර දෙකක් තියෙන බව පේනවා. කැදලි ගැහිච්ච, බත් වෙච්ච කොටසක්. කැඳ වෙච්ච නම් කරන්න බැරි කොටසත් එක මේකයි. ඒකම එකින් එකට මාරු වීමක් විතරයි තියෙන්නේ කියලා. ඒ පුද්ගලයාට එතකොට උබේ ජීවියෙක් වගේ ඕන වතුර ඉන්න පුළුවන් ඕන කොට ඉන්න පුළුවන්. අර මේක දැකලා නැති කෙනාට යාට කවදාකවත් වතුර ඉන්න කාට ගොඩ ඉන්නත් බෑ. ගොඩ ඉන්න කාට වතුර ඉන්නත් බෑ. ඉතින් දේශ සීමා හදනවා. ඉතින් ලේසි නෑ මේ කාටවත් පේන්නේ නැති කන් නෙවෙයි. කවුරුවක්වත් එහෙම එකම අරමුණක් දිහා දිකට බලන්නේ අපිට කාමයේ නිසා අපිට ඒ කාර්මවලට ඉන්න දෙන්නේ. රූප සර්ණ වර්ණ තටහන් වෙනස් කර කර පනිනවා. සද්ධාහමෙන් පනිනවා. එකක් අල්ලන්න අල්ලලා විපරිණාමය බලන්න. ඒකට කියනවා පරිණාමේ විපරිණාමේ රූපාන්තරණේ හුත්වා අභවතා අනඤ්‍යතා අනිච්චතා ආදි වශයෙන් නම් ගොඩක් තියෙනවා. ඒක පේන්නේ නැති අපි අරමුණෙන් අරමුණට පයින් නිසා. ඒතකොට අපිට පේන්නේ නිත්‍ය දෙයක්. එකක් අල්ලන්න බලන්න ඒ පව් පින්නේ ඒකට එකක් අල්ලන්න බලන්න බුදුජානනාංශයේ වැඩි අඩු කරන්න කියන පුළුවන් නම් උදාසීන අරුණක් අල්ලගෙන බලන්න. එතකොට අපිට ගැහෙනවා අඩුයි අල්ලන ගැහෙනවා අඩුයි. එහෙම නැත්නම් මං කියනවා සත්තු මරන්න එක දිගටම අඟුලිමාල වගේ 1000 පන්නලා. ඒත් බුදු ආමතුල ළඟට ඇවිල්ලා බණ කියලා දෙනවා. එකම කරන්න ඕන හැබැයි. 999 පෙන්නට පස්සේ මයි ළඟට එන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. අඟුලිමාට ඇවිල්ලා කියන බණ කියලා මොකද ඌ ලේසි නෑ සත්තු 999 මරනවා කියන එක. නවගුණ වෙලේ යට ගණන් කරනවා වගේ. අරහං අරහං අරහං අරහං කියලා වගේ. එකම දෙයක් කරන්න මොකක් හරි බලන්න. වෙනස් දේ කරනකොට අපි ස්ථිර වෙනවා. එකම දේ කරනකොට මම වෙනස් වෙනවා. අපි එකම දේ දිහා බලනකොට මගේ වෙනස් වීම පේනවා. වෙනස් වෙන දේවල් බලනකොට මම ස්ථිර වෙනවා. එසි මේ සාපේක්ෂතාවය වෙන්න නැති නිසා මේ යෝගාවචර ඉදිරිපත් කරපු තොරතුරු ටික හරි වටිනවා. ඉතින්ටි සැකේන එකත් සාධාරණයි. ඒ සැකේදී අපි ඉදිරිපත් කරලා මොකද මූල ධර්ම මොකද්ද තියෙන්නේ? මේක වැරදිල්ලක්ද පෙරදිල්ලක්ද කියලා අපි සාකච්ඡා කරාට පස්සේ පුංචි අදහසක් මේ යෝගාවචරයට එනවනම් අනිත් දවසේ මේ දෙකක් වෙන්වෙන් වශයෙන් තියෙන දේ බලනකොට මර්ජ් වෙන එකම දේ බවට පත් වෙන බවට ලෑස්තිලා ගියොත් එයාට ඒ බය වෙනුවට ඇති වෙන විශ්වාසය බුදුන් කෙරේ විශ්වාසය බවට පත් වෙනවා ධර්මයේ කෙරේ විශ්වාසය බවට පත් වෙනවා තමන් සංඝයා බව තේින්න මේ සීලයක් රැකගෙන නැත්නම් මම ස්ථාවර තැනක ඉඳගෙන සතියෙන් හිටියොත් භාවනා කරන බුදුරජාණන් වහන්සේ කියනවා අවුරුදු 7ක් ඕනේ නෑ 6ක් ඕනෙත් නෑ පහක් ඕනෙත් නෑ හතරක් ඕනෙත් නෑ තුනක් ඕනෙත් නෑ දෙකක් ඕනෙත් නෑ එකක් ඕනෙත් නෑ මාස හයක් ඕනෙත් නෑ මාසයක් ඕනෙත් නෑ මාස භාගයක් ඕනෙත් නෑ දවස් 7යි මම කියන්නේ මේ රහත් වෙලා කතා කරනවා කියලා මම එහෙම මේ නම්බු නම දෙන්න හදනවා නෙමෙයි මේක තේරුම් ගන්න. ඒකල බෝධිදාය සූත්‍රය කියනවා උදේ පණවිඩේ හම්බුණා නම් හැන්දෑ වෙනකොට වැඩි වෙලාවයි same day service. same day service. හැබැයි මේක ගන්න කැමති නැත්නම් මේක එනකොට බය වෙනවනම් මේ කෙනෙකුට පැනඩෝල් බොනවා. ඉතින් නැත්තම් ගිහිල්ලා මේ තුවක් හරිට කියලා මේ තම හම්බනවා. එහෙම නැත්නම් කාට හරි කියලා මසාජ් කරව ගන්නවා. ඒක ඕවනේ ඉතින් මේ ලෝකේ තියෙන්නේ. කිසිම කෙනෙකුට කොන්දක් නැහැනේ. මේක දිහා බලන්න. අනිත්‍යතාවය එනකොට අනිත්‍යතාවය දකින්න. මේ අනිත්‍යතාවය මම කරන එක නෙමෙයි මේ තියෙන්නේ. ඉතින් ඒක තැනකට බයන්. එලා මේක දිහා බලන්න හිටපන්. අනිත්‍ය. ඕකට ඔය චරම නටන දෙයක් නෑ. අපි ලොකු සංසිඳනකොට කියන්නේ ධාතුන්. ධාතුන් මේ තරම් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉසුබුලන්ට චිත්තක්ෂණයක් නොතබා විනාශ වෙද්දී අපි ඒකේ ලෝකයක් හදාන ජීවත් වෙනවනේ. ඉසුබුලන්ට තරම් මොහොතක් ඉඳ නොතබා මේ ධාතුන් වෙනස් වෙද්දී අපි ඒකෙන් මගේ මානසික ලෝකයක් හදාන, මගේ අනාගතයක් හදාන, අතීතයක් හදාන, නෑ පිරිසක් හදාන, වස්තු භෝග හදාන. ඒකෙන් මමයා උසස් කියාගෙන මේ මට නටන නාටකම දිහා බලනකොට අපිට hina කාලා ජීවත් වෙන්න පුළුවන්, බත් කන්න ඕනේ නෑ. hina කාලා ජීවත් වෙන්න පුළුවන් මේ මිනිසු කරන වැඩ. ඉතින් ඒ තරම් කල් තිබුණත්, ඒ තරම් අපි අවුරුදු කෝටි ගාණක් මේ වැරදි අදහස ගියත් මේ සති ධාරාව වැඩිච්ච ගමන් මුළු සංසාරේ පුරාට ගෙනාපු මෝහ පටල කඩලා. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කලණියේ කියලා තියෙනවා මේකට කියන්නේ උපන්දා සිට කළපු නැත පව් නැත සතිය පිහිටියති පිහිටියොත් ඒචනේ ඔක්කොම පව් හොදන්න පුළුවන් ඉතින් දැන් ඇමරිකාව කරන්න හදනේ පව් කෙරුවට කමන්නේ නැහැ අපිට සතිය හම්බෙලා දෙනකොට ඕන තරම් පව කරබල සතිය හොදන්න පුළුවන් කියලා දැන් ඇඩ්වර්ටයිස් කරනවා. ඒක නෙවෙයි මේකෙන් කියන්නේ සතිය තරම් බලවත් මොනම කෙලෙසයක්වත් නැහැ. කොච්චර දුර දිග ගියත් ඒක චිත්තක්ෂණයක සතිය වේටවු ගමන් බලංකාරයේ සුමානක වැඩ පොළු කාර්යයට වරුවයි. දැන් නෙලන එකයි තියෙන්නේ හැඩ හැඩ වනවනකොට කොච්චර බලන් හදුවා අපිට මොකෝ. අදලා කොට ගහලා තියනවා කියන්නේ අලකොල්ල ලන්ද තියනවා කියන කඩුවක් යන වනකුවා මට යට මට ඉවරයි. ඒ නිසා සත්‍යමත් පුද්ගලයා මොකාටවත් බය වෙන්න ඕනේ නැහැ. එයාට බයක් එන්නේ නැහැ. මොකද බයක් එන්නේ නැත්තේ එයා ඒ තරම්ම බය නැමැති කෙලෙෂය අලකොල ලන්ද අලකොල තියෙනවා. කැපුවේ නැතුණත් එයා දන්න කඩුව ඇති කියලා. බලන් ගොඩ ගහලා තියෙනවා. හැබැයි එයා දන්න පොල්ල මගේ ඇති තියෙනවා කියලා කඩන්න ඕනේ නැහැ. කැඩුවොත් ඒ කියන්නේ වලන් ඕනට වැඩිය පොල්ලට ලොකු වලන් කියලා જાතියක් තියෙනවා. පොල්ලට ලොකු වලන් නැහැ කොහොක්වත්. පොල්ල ගත්තා නෙලෙන එකයි. ඒ නිසා ඕන කෙලෙසයක් වෙන්න ආරින්න. එමහට හිතවිලි එන්න ආරින්න, වේදනාව එන්න ආරින්න, සද්ද එන්න ආරින්න, ආනපන කැඩෙන්න ආරින්න ඕන දෙයක් වෙන්න ආරින්න. බලන්න සතිය පිටවන්න බැරි තරම් කෙලෙසයක් තියෙනවා කියලා. ඕනම වෙලාවක සතිය පිටව ගන්න බැරි කෙලෙසක් තියෙනවා කියලා නෑ. ඒක තමයි අපේ මානවයිතිකාරිකම. ඒක තමයි අපිට හම්බෙලා තියෙන human right එක. අපි මොකටද ඉල්ලන්නේ? මොනවද අපි ඉල්ලලා අඳන්නේ? අපි කොයි වෙලාවෙද මේ මානවයිතිකාසිකමට සමාදන් වෙන්නේ? අපි කොච්චර දුව වෙච්ච වැරදි ගැන, වෙන්න තියෙන වැරදි ගැන, මගේ අයගේ වැරදි ගැන, හතුරන්ගේ ಗುಣ ගැන කල්පනා කරකට වෙන්නේ. අපිට මේ හම්බෙලා තියෙන මේ සතියේ ඒකේ තියෙන omnipotent omnipresent මේ සතිය අතර ගත්තට වගේ හැමදම තියෙනවා හැම තැනම තියෙනවා පුළුවන් නම් කියන්නේ ඕනේ හතුරුකට ඇවිල්ලා මම මම සතිය ඇති කරගන්න පුළුවන් තත්ත්වෙ මගෙන් අයින් කරන්න කියලා. කරන්න බෑ. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇතුව මිනිස්සෙක් පහත් කළ සලකන්න එපා. කවදාවත් ඌ මිනිමරුවෙක් වෙන්න පුළුවන්. අර ඌට සතිය පිටවන්න පුළුවන් නැත්නම් අඟුලිමාල්ලාට ලෝකේ තැනක් නැහැ නිසා මේ ප්‍රශ්නට මම වෙලා ගත්ත වැඩි. කෙසේ නමුත් මට කියන්න තියෙන්නේ මේ தත්ත්වය ඇති වෙලා තියෙන බව හරි කියන එක తాවකාලිකව පිළි අරගෙන අනිත් දවසේ මේකට ලෑස්තිලා යන්න ලෑස්තිලා ගියාම ඔය අනතුරුදායක தත්ත්වෙ නිකන් සෙල්ලක්කාරකමක් විතරක් වෙනවා එතකොට යා ඊගාවතන්ට යනවා තමනුත් මර්ජ් වෙන්න පටන් ගන්නවා මේ එනර්ජි එකට මර්ජ් වුණාට පස්සේ තේරෙනවා no maintenance ඕටෝ පයිලට් එකෙන් දැම්මා වගේ යන්න අරින එකයි තියෙන හැබැයි යන්න අරින්නේ මම යනවා යන්න අරින්නේ මාන්නේ යන්න අරින්නේ තෘෂ්ණාව ඒකට කැමති නැත්තම් ඉතින් ආපහු අපිට මම ඇති කරන්නේ. එතකොට අයියෙන් හුස්ම ගන්න වෙනවා. අයියෙන් පිම්බන්නක් ගලන්න වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි අරමුණක් දාන්න වෙනවා. ඉතින් මේ මොකද්ද මේ අර කැඩිච්ච මේ මම ආයනය නැවත පිළියම් කිරීම තමයි සයිකෝതെරපි කියන්නේ. මේ කැඩලා දිය වෙලා යන මම ආයනය ආය කොට ගහලා උගේ අතර දෙනවා කවුන්සලින් වලින් පස්සේ. ෆ්‍රී ඇසෝසියේෂන් පස්සේ ආයෙ කියනවා ඔයා මේක අරන් ගිහලා ආයෙ ටිකක් සෙල්ලම් කරලා එන්න කැඩුනොත් එන්නකෝ මං හදලා දෙන්නම් කියලා. ඉතින් psychology psychotherapy without the self හිතන්න ආත්මයක් නැහැ කියන මනුස්සයා කවුන්සලින් කරනකොට මොකද්ද උගන්වන්නේ? මේක ඔක්කොමලා අල්ලා බදාගත්ත ලෝකේ. ඒ නිසා මේ කැඩෙන මිනිස්සු පිස්සෝ කියලා අපිට සැලකුවාට මේ ලෝකේ පිස්සන්ගේ ලෝකයක්. ඉතින් ඔබ කියන්න එපා, කිඳිරි ගන්න එපා, අම්බ නිකන් හිටපන්. ඕක තමයි වෙන්න ඕනේ. ජීවත් වෙද්දිම මේක දිය වෙලා යන්න ඕනේ. ඉතින් ඒකට සයිකියාට්‍රිස්ලා කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට එතකොට මේ ජොබ් එකක් කරගන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ ඔහොම වෙනවා නම් ඇවිල්ලා කියන්න සෙල්ලමක් නෙවෙයි. ඕ අනම්මනම් කරන්න එපා. ඒ කට්ටිය භාවනා කරන්න හොඳ නැහැ. යෝ මේ අපි ළඟ බඩු දිනවා. නිකන් අමාරු වැටෙන්න එපයි කියලා පින බුම්බනවා. ඉතින් ඒ නිසා මේ වෙස්ටර්න් කෙනෙක් තමයි ඔය ප්‍රොෆෙසර්ට අඳුරලා දුන්නේ මාකෙප් ස්ටයින්. එයා ලියලා තියෙනවා මයින්ඩ්ෆුල්නස් කරාට පස්සේ සයිකෝതെරපි කියන්නේ මොකද්ද? Psychotherapy without the self. ආයෙ නැවත self reinstall කරන්න යන්න එපා මේක හැදෙන හැටි. ඒ කැඩුණට මොකුත් වෙන්නේ නැහැ. ඔහොම කැඩෙන්නේ ලක්ෂ වාරයක් කැඩෙන්නේ නැහැ. ඒකට පේනවා. මේ දෙකම තියෙනවා. raw material තියෙනවා. හදපු බාණ්ඩ තියෙනවා. මැටි පිටු බුදුහමර පේනවා. ඕනනම් කාලයක් හදන්න පුළුවන්. නැත්නම් මැටිම තියන්නත් පුළුවන්. අපි යනවා ඊගාව ප්‍රශ්නයට. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ඊයේ ප්‍රශ්නය ඔබ වහන්සේ උත්තර දුන්නාට පස්සේ දෙවන කොටස ලියලා තියෙනවා. මුල කොටසත් එක කියවනවාද නැත්නම් නෑ දෙවන කොටස කියවහම හරියයි මං හිතනවා. අවසරයි ස්වාමීන් වහන්ස ඊයේ දිනේදී ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි තව චිත්තක්ෂණයක් හෝ වේදනාව මැඩපත්වාගෙන සිටනවා යයි අදිෂ්ඨාන කරගත්ෙමි. ඇත්තෙන්ම මගේ ඉරියව් වෙනස් වීමේ කාලය එනම් වේදනාව එන විට ඉරියව් මාරු කරන කාලයේ දිගු වී ඇත. එයින් පෙනෙන්නේ මාහට දිගු වේලාවක් අදිෂ්ඨාන කළොත් සිටිය හැකි බවයි. නමුත් බොහෝ අවස්ථාවල ආයාසයෙන් අල්ලාගෙන සිටිමි. කෙසේ වෙතත් ආනාපානය වාර 10 15 බලන විට සිත වෙනතක හෝ සිතුවිලි නැතිවන ස්වභාවයට වරහන් ඇතුළු දෙකින් එකකටපත් වේ. එලෙස ශූන්‍ය වුවත් කම්මැලි වුවත් නිද්‍රාශීලී වූ ස්වභාවයේ තවම මාහට සැකහැර අවබෝධයක් නොමැත. මේ නිନ୍ଦ යාමක්ද නැතිනම් කිසියම් වූ තත්වයක ආරම්භයක්ද යන්න නොපැහැදිලිය. පරීක්ෂණයක් ලෙස අද උදේවරුේ පෑ භාගයක් පමණ වැඩියෙන් නිදාගත්තෙමි. වරහන් ඇතුලේ ඒ අන් කිසිවක් නිසා නොව භාවනාවේදී නිදිමත නොවීමටයි. නමුත් භාවනාවේදී සත්‍ය ලෙසම නිନ୍ଦ යාමක් නොවේයි සිදුවන්නේ කියා ඉංගියකින් මෙන් මාහට වැටේ. මන්ද කවරකු හෝ ඇඟට අත තැබූ මොහොතකින් මගේ එම ස්වභාවය කැඩී ප්‍රකෘති වේ. ඇත්ත වශයෙන්ම මා නිදිනම් ක්ෂණයකින් මාව අවදි කළ නොහැකි බව මා දනිමි. එසේනම් මෙම නිද්‍රාශීලී වූ හෝ හිස් බවක් දැනෙන හෝ කිසිවක් නොදැනෙන ස්වභාවය කුමක්ද? මේ මගේ මනෝසංතානය තුල ඇති කරගත්තක්ද? භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූවක්ද යන්න සැකහැර දැන ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ප්‍රශ්නයේ දීර්ඝව ඉදිරිපත් කළේ මා තුල පවතින తත්වයේ සැකවින් විස්තර කිරීම උදෙසාය. ත්‍රිවන් සරණයි. මේකේදී උත්තරේ මග තියෙනවා. ඒ අර හාල් ටික වතුර ටික කැඳ වේගන යනකොට ඒක හැඳි ගෑවිලා යන වෙලාව පිළිබඳව තාම විස්තර මදි කියලා ලියලා තියෙනවා මුලින්. තව සැරයක් බලන්න. තව සැරයක් බලන්න. ඒකට කම්මැලිකම එනවා, නීරසකම එනවා, එපාකම එනවා, නිදිමත එනවා, নানা ආකාර নানা රුදු වේසමවා මග අවරන්නේ තණ්හාර ගමනේ, තණ්හා ආසා ක්ලේශ මාර සේනා කියලා සින්දුව කියන්නේ. කියලා වැඩි අතරින්න එපා. කෙනකොට පේනවා මේක දැන් ඔන්න හාල් තිබුණ එක දැන් හැදි ගෑවිලා. වරින් වර මුට්ටිය අරලා බලන්න. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේක එක දැන් ඇවිල්ලා තියෙන தත්ත්වය මනෝ මනෝමය தත්ත්වයක්. මනෝ පුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඉස්සෙල්ල තිබුණ தත්ත්වේ සම්මත සත්‍යයයි. දැන් මෙතෙන්ට ආපු එකේදී ඉන්ද්‍රජාල කෙරුවා නම් කවුරු හරි ආයෙසරයක් කරන්න නෑ. බුදුදහමෙන් තියෙන මේකට එක උත්තරයයි. අනුපස්සන. අනු අනුපස්සන. ඒක මනෝ බලන්න. බලන්න බලන්න බලන්න අපිට නොදෙනී අපි ළඟ තියෙන සැකය වෙනුවට ඕනම දෙයක් ඕනම දෙයක් වලටපත් වෙන්න හැකි බවට අනිත්‍යතාවය යම් අනිත්‍ය ලක්ෂණයක් කරහා අපි බාර ගන්නවා තිත්ත බෙහෙතක් බොන්නා වගේ අක පැත්තේ ඊට පස්සේ ඒක තාවුරු කිරීමකට කරන භවනාට කියනවා අනිච්චානුපස්සනා භාවන අනිත්‍ය අනෝ බලන භාවනාව. එතකොට යටි ටික කාලයක් යනකොට අනිච්චානුපස්සනා ඥානීය කියලා එකක් පහළ වෙනවා. බලපු වාර ගන්නට සාපේක්ෂව. ඒක නිසා අනිත්‍යතාවය කාටවත් අයිති එකක් නෙමෙයි. ඒක එක එක විදිහට පේනවා. අපි ඒකට මූණට කියලා ගහනවා. අපි ඒකට උණුතුරක් කරනවා. තෝතෝ අරපල කියලා එළවනවා. භාවනා කරනවා කියලා කියන්නේ එහෙම කරන්නේ නැතුව එන්න හරිනවා. පුළුවන් තරම්. ඒත් අපේ හිත කරප්පන් වෙනවා, උණ ගැනෙනවා, මමනේ ලකුණු පහල කරනවා, අසහත්මතාවලා පහල කරනවා. අපි මෙතෙක් කල් කරගෙන ආපු ටික ඉතින් ඒ හැටි. ඔව් නැවත නැවත කරනකොට ඒ විචිකිච්ඡා වෙනුවට විශ්වාසය. ඒ විශ්වාසය තහවුරුනම සෝවන් කියනවා. එයාට විචිකිච්ඡා නැති වෙනවා. දැන් තියෙන විචිකිච්ඡා. හැබැයි විචිකිච්ඡාවට අවශ්‍ය කරන විද්‍යාගාරය පිළඟ තියෙනවා. උපකරණ ටික තීරම තියෙනවා. අපිට තියෙන ආයසරයක් කරන්න. මනුෂ්‍යකම කියන්නේ බුද්ධෝත්පාද කාලයක් කියන්නේ ජන සම්පත්තිය කියන්නේ ධර්ම ශ්‍රවණය කියන්නේ සත්පුරුෂ ශාස්ත්‍රය කියන්නේ පැවිද්ද කියන්නේ සෙල්ලම් බඩු නෙවෙයිනේ. ඔක්කොම ටික තියෙනවනේ දැන්. ආයසරයක් අනිත් ඔය මට්ටමේදී ආයෙන් සැරයක් නොකර ඉන්නම බෑ. තද ඇබ්බැහියක් ඕක. ඔතෙන්ද ගිය මනුස්සයා ආයේ මේ මේ කලවන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කරන්නේ ඉතින් ගිහිල්ලා යාගේ වාතාවරණය කඩා ගන්න නැති වෙන විදිහට එයාට ඒක කරන්න හරිනවා. ඒ නිසා ඒ අපේ ලොකු සාංශින්න කාලේ කියන්නේ තමන්න මේ මට්ටමට ආවනම් කෑම ක්‍රමේ, නිින්ද ක්‍රමේ, ආහාර ක්‍රමේ වෙනස් කරන්න එපා. වෙනස් කරපු ගමන් හිතනවා මේ විචල්්‍ය සාධක නිසාද මේක වෙන්නේ කියලා. ඒ විචල්්‍ය සාධක එහෙ පිහිර කරන්න ඒකයි මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කියන්නේ. ඒ විදිහටම කරනවා. ඒ විදිහට නිදා ගන්න. එකම පිටිසයි. එක විදිහටම කාලසටහන කරනවා. කරන ගමන් මේකට වෙනස් වෙන්න දෙන්න ඕනේ. මේවා තහවුරුුනේ නැත්තම් අපේ නිගමනය මේ විචල්්‍ය සාධකත් එක්ක පටලවෙනවා. දැන් gedara sura ඉන්නයි කියලා කිව්වහම ඒ කතා කරන දෙයක් නෑ. අපිට එහෙම ගන්න බෑ. ඒ ස්ටේජ් එක හැදෙන්නේ නෑ. ඒ නිසා ඒ දවසට ලෙඩ වුණොත් ඒ දවසක මානසික අසහනයක් ගත්තේ සෝරි තමයි. ඒකට කාටවත් කරන්න දෙයක් නෑ. තම උප්පරි මේ ශරීර දේවාලයකට වගේ කෝවිලකට වගේ බුදුන්ඩ වගේ රහතන් වහන්සේ නමකට වගේ සලකන්න ඕනේ. no nonsense. මේකට කිසිසේත් උඹට දෙකින් කියන්න එපා. ඔබ මේක උපයා ගන්න අපි කොච්චර මහන්සි නැද කියාක්නේ. දැන් හම්බ වෙලා දැන් කියන සම්පත්තිය හම්බ ඒ දිරපත්ය. ඒ වෙලාවේදී මේක කෝවිල නිකන් මේ යාගෙට සූදානම් කරන වෙලාවට ඒක හවතර දාලා තුන් ගහලා ඔක්කොම ලැහැත් කරලා තියෙනවනේ යන්නරින්. කරනකොට කරනකොට මේ සැක හැරෙන හැටි ලුණු ගෙඩියක පොත්ත ගලව ගලව යන්න වගේ යන හැටි දකින්නකොට පේනවා manussකම කියන්නේ ඔන්න ඔකට. උන් අපිට කරන ඕනම දෙයක් manussකමේ தත්තේ නැහැ. තරම් වෙන්නේ අනිත්ව සීරම එක්ක තන්නවට එක්ක මාන්නට එක්ක දික්කියට. මෙතෙක් අපි කරලා තියෙන හැම දෙයක්ම ওই තණ්හා මාන දිට්ඨි කියන තුරුන්ට පහඳිනවා. දැන් මෙතන ඒක වැඩ කරන හැටි දකිනවා. දැක්ක පින වෙනස් එච්චරයි වෙන වෙන කියන දෙයක් නැහැ. ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේක නැවත නැවත වෙන්න දෙන්න වෙන්න දෙනකොට පැය භාගයක් නිදාගත්තට අපි දඬුවම් කරන එක නෑ මම හිතන්නේ මේ පියසත් පියත් පියාමත දන්නවද නැහැ අනිත් දවස් වල පැය භාගයක් දෙන්න හැබැයි ගන්න එපා කියලා මං කියනවා. එතකොට හිතනවා මේ නිින්ද ප්‍රශ්නයක් කියලා. විචල්්‍ය සාධක වෙනස් කරන්න බෑ. ඒකම දෙවෙන්න ආරින්න. වෙනකොට වෙනකොට ඒ වෙන දේ හිතෙනවා ඒ භූමිය බුදුහාමර කියන පුණ්‍ය භූමියක්. මොකද අපිට හැම තැනදීම මේ පුඩිය අහුවෙන්නේ නැහැ. පුඩිය කියන එක මම දැක දෙමළ වචනයක්. මේ අපි කිව්වොත් ලේත් මැෂින් එකට කෑල්ලක් සෙන්ටර් කරලා අල්ලගත්තට පස්සේ ඊට පස්සේ ඒකේ මේ කපනවනේ ඒක පොට හරි කපනකොට මේක හෙල්ලෙන්න තරකයි. එහෙමම කැරකෙන. ඒතකොට තමයි ගාන්න කැපෙන්නේ. නැත්තම් එම්බ්‍රොයිඩර් කරන කෙනා එම්බ්‍රොයිඩර් එක හැදෙනකොට රෙද්ද හොඳට හිර කරලා අතරමැග නතර කරත් එහෙම තියලා ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා වැඩ පටන් ගන්න පුළුවන් වෙන එක රෙද්ද අහි වෙලා තියෙන දනේ. ඇද වුණොත් අර එම්බ්‍රොයිඩරි ලස්සන එන්නේ නැහනේ. ඒ වගේ මේ පුඩියක් තියෙනවා. මේක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒක හම්බුනාට පස්සේ ඒක වෙනස් කරන්න යන්න එපා. වැඩේ නතර කරත් ඒකම එහෙම තියෙන්නේ. අනිත් ස්ටයිල්ලෙම කරන්න. කරනකොට තේරෙන පටන් ගන්නවා මේ බිම එදි තේරෙනවා. මොනවත් තේරෙන්නේ නැහැ. අපේ තියෙන තකතිරුකම. අපිට පිටි නොයවසනාසුළු ගතිය. අපිට මේ හදිසි විනිශ්චය කරන්න තියෙන තක්කමුක්කෝ. හදිසි මට නංවනන් දෙන්න තියෙන තක්කමුක්කෝ නිසා අර නිත්‍ය සංඥාවට ගෙට එන්න වෙලාවක් නැහැ. සම වෙන්න අනිත්‍ය සංඥාවට. අපි හැමදේම නිත්‍ය සංඥා දාන්න හදනවා. මේක ඒකද මේකද ඉතින් ඒකට අර අනාකූල ප්‍රවාහය අනාකූලව යන්න දෙන්නේ ආකූල කරනවා. ඒ නිසා මේ පිම්බිම මේ බිම පිම්බෙමක් කරන්න ඕනේ නම් මේක තමයි ළඟ තියෙන කෙලෙස් ඒර මේකට දාන්න. කෙලෙස් වැඩියෙන් බිමට දාපු බිම පිම්බෙමක්. එතකොට මේ පින් තියෙන තැන බිම්බිමක් කියන්නේ ඉන්දියාවේ ඔය මේ හතර ස්ථාන ගියාට පස්සේ මොකක් කරන්නේ කක්ක තියෙනවා ඇති වෙන්නේ. ඒක දැන් ටිකක් අඩුයි. ඉස්සර හුඟක් පිම්බිමක් ඒ. යන්න යන තැන කක්ක. මුළු ඉන්දියාවම වැසිකිළියක්. එහෙමනේ Taman ඉන්න තැන Tamanගේ කෙලස් ටික බිම දැම්මා නම් මේක සාරාණීය භූමියක් වඩටපත් වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ තමයිගේ සැකහැර දැනගන්න බිම ජීවිතේට වටින තැනක් වඩටපත් වෙනවා. මොකද හැම වෙලාවෙ පොඩි අහුවෙන්නේ අපට. ඒක හම්බ වෙච්ච වෙලාවේ කාලසටහන වෙනස් කරන්න එපා, ආහාර ක්‍රම වෙනස් කරන්න එපා, නිින්ද වෙනස් කරන්න එපා, ඇසුරු කරන අය වෙනස් කරන්න එපා. මේ ඇසුරු කරන අය ඔළුවට දාන දේවල් ගන්න එපා. ගත්ත තායසරයක් ඒවට උත්තර දෙන්න ගියාම මොකද එක එක්කත් අපිට අනුකම්පා වෙන්න මේ කරන්න වෙන්නේ. ඌ කරන්න දෙන උගේ ජාම බෙර ගන්න. මේ රැවුලපත් වෙච්චාම පොඩ්ඩයි හිටව මචං සුරුප්පපත්තු කරගන්න කියලා. එහෙම යාළුවෝ ඉන්නේ අපිට. හදිසියකදී අපිට ඇතිවෙච්ච කලබලේ හරහා මේ රැවුලපත් වෙච්චලා සුරුප්පපත්තු කරන්නේ කට්ටිය ඉන්නේ. කට්ටිය තමයි වෙන ඇදයෝ කියන්නේ. මෙතනදී නෑ. ඒක නිසා මේ අවසාන ආහන කොටසට උත්තරේ පොදු උත්තරේ මේක නැවත කිරීමට බාධාවක් තියෙනවා නම් කියන්නේ මම දන්න විදිහට බාධාවක් නැහැ. එහෙමනම් අපිට තියෙන්නේ නැවත නැවත මේක කිරීමේකට අනුපස්සනා කරනවා කියලා බුදුජානසී සඳහන් කර තියෙන්නේ. මේ අනුපස්සනා වචනේ සහ විපස්සනා අතර බොහෝම නැද සම්බන්ධකමක් තියෙනවා. දෙන්න නිකන් නියුන්නු වගේ. ඉතින් එකක්ම නැවත නැවත කර බැලීමේ ආසාව සහ විපස්සනා කරනවා කියන්නේ එකමයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මගේ පළමුවන නේවාසික වැඩසටහනයි. නිවසේදීද නිවසේදීද මම භාවනා කරමි. ආනාපාන සති භාවනාව වඩන විට හිත වරින් වර එහෙමේ දිව්වත් නැවත નિરાයාසයෙන් ආනාපානෙට එයි. ටික වේලාවකින් හුස්ම රැල්ල තුල මනාව හිත පිහිටයි. ඒ දෙස නාසිකාග්‍රයට හිත යොමු යොමා බලා සිටන විට හුස්ම රැල්ල ක්‍රමයෙන් තුනී වී ඊතාසොයිසියුම් වී කිසිවක් නොදෙනී යයි. කන් දෙකත් ඇහෙන්නේ නැතුව ගියායයි මට පසුව සිතෙයි. මෙය කීපවරක් සිදුවිය සිදුවේ කුමක්දයි මම නොදනිමි. නැවත නැවතත් භාවනා කරන විට පෙරමෙන් හුස්ම රැල්ල ක්‍රමෙන් තුනී වී සියුම් වී සිතුවිල්ලවත් හඳුනාගත නොහැකි හිස් ස්වභාවයකට හිතපත් වේ. නැවතත් අරමුණ එන විට ඒපත් වූ හිස් ස්වභාවය ඊතා නිස්කලංක බව දැනී නැවත නැවතත් සිතුවිලි වත් කරමින් ඒ තැනට හිත ගනිමි. මෙහි රැඳී සිටිය හැක්කේ ඊතා කෙටි කාලයකි. සිතුවිලි එක දෙක එයි. භාවනාවෙන් නැගිට්ටද ටික වේලාවකට හිතුවිලි එන වේගය අඩු වී ඇත. සක්මන් භාවනාව කළ පසු හුස්ම රැල්ලේ සියුම් ස්වභාවය කෙලින්ම අත්විඳිය හැක. නිදා ගන්න ගියත් සිත ආනාපානයට අරගෙන මේ හිස් ස්වභාවයට ගන්නට හැකිය. මින් පෙර භාවනා කරන අවස්ථා දෙකකදී පමණ සම්පූර්ණ කිසිවක් නොදැනෙන නිින්දට ගිය අවස්ථාව අත්දැකද අත්දැක්කද දැන් භාවනා කරන හැම විටදීම එක්තරා නිසල තැනක සිත නතර වී ඇති බව දැනේ. කර ස්වාමින් වහන්සේ මගේ භාවනාව ඉදිරියට සාර්ථක කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නු මැනවි. මේකත් මම ස්තුතිවන්ත වෙනවා ඉදිරිපත් කරලා තියෙන තොරතුරු වටහා ගන්න පුළුවන් මට්ටමට ඉදිරිපත් කරලා තියෙනවා. බොහොම රසවත් නැත්නම් බොහොම ගැඹුර වාක්‍ය දෙක තුනක් මැතුල් වෙලා තිනවා. ඒ භාවනා කරන යනකොට හිත පිට යන්නේ කියන කෙලවරක් නෑ. නමුත් හිත විසින්ම නැවත ආනාපානට එන ගතියක් තියෙනවා කියන්නේ. ඉතින් මේක තමයි අපි සංසාරේ උපේලා තියෙන හොඳම දේ. නරක නැති වෙන එක නෙවෙයි. නරකක් ආපු ගමන් යායුතු තැන ගන්නවා. මේක අපි ക്ഷേම භූමිය කියනවා. ඒකට අපි නිර්මල තන කියනවා. ඒකට අපි පිවිතුරු තන කියනවා. ඉතින් මේක මෙතක නොතිබුණා නෙවෙයි දැන් දානවා. ඒ නිසා පුළුවන් තරම් කියන්නේ එන්න තියෙන කෙලෙස් ඔක්කොටම එන්නේ කියලා. ඇයිලා කියන්න පුළුවන් තරමම ඇදගෙන ඵලයක්. හරියට කියන උතුරු කටුව කියනවා මට ඕන තරම් පයින් ගහපන්. කොච්චර පයින් ගහුවත් මං හැරෙන්නේ උතුරට. උතුරු කටුව උතුරට යන එකට පයින් ගහන්න බෑනේ කාටවත්. උතුරට හැරිලා තියෙන එකට ගහපුවාම පිට කරේ හරි. හැරෙන එකට ගහන්න බෑ. පොල් ගෙඩියක් වතුරට දාන්න ලැබු පැත්ත උඩට එනවා. කොච්චර කරකවන්න බලන්න. කොච්චර කරුවත් කරකවනකම් එහෙම තමයි. ඉතින් එක දවසක් මිනිස්සෙක් ගිහිල්ලා කිව්වලු මේ මැස්සෙකුට බලවම් ඔබ මහා අමු මෝඩයා කොච්චර මේ පැසි හැදුවත් මිනිස්සු කඩන කනවනේ ඉතින් මොකට යෝග මේ මේ ඔච්චර තියදී උදේ පාන්දරම නැගිටලා එළියට ගිහිල්ලා මූණ අතර හොදන්නෙත් නැතුව මේ පෙනි හොයනවා. රෑ වෙනකන් වැඩ පිස්සුද බං කියලා. මේ මැදකලු කතාව නම් ඇත්ත. හැබැයි මට මේ පැටි හදන්න පුළුවන්කම හොරකම් කරන්න මනුස්සය බෑ කිව්වා. මං අද මේ පෙනි හරකම් කරන්න පුළුවන් වුණාට මට මේ පෙනි හදන්න පුළුවන්කම හොරකම් කරන්න මනුස්සෙ ඉන්න බෑ. ඒ වගේ ඕන කෙලෙසකට යන්න කියන්නේ උතුරු කට්ට වගේ නැවත එනවනම් ආනාපානෙට ඒකව ලක්කන්න ඊට පස්සේ කාටවත් බෑ කියලා පළවෙනි වතාවට මම දැක්ක ඥානපෝනිකාමතු power of mindfulness පොතේ ලියලා තියෙනවා. මේ සතිය හඳුලා දුන්නට පස්සේ ඒක හිතකින් අයින් කරන්න බෑ. නිවන් දකින්නකම් අයින් කරන්න බෑ. පස්සේ හම්බුණා මේ වින සූත්‍රයක් සෝතානුද්ධත සූත්‍රය කියලා. ඒකෙදී සරුවචනංශය කියනවා යම් කෙනෙකුට මේ හම්බෙච්ච මේ මනුෂ්‍ය ජීවිතය තුළ මේ වගේ හම්බෙච්ච ජීවිතය තුළ සුතා ධතා ಪರಿචිතා මනසානුපෙක්කිතා තිට්ඨියා සුප්පටි විද්ධා කියන විදිහට මේ සතිය කියන එක ඇහෙනවා ඊට පස්සේ හිතේ දරා ගන්න මේ අනිකුත් කුසල් වගේ නෙමෙයි මේක ටිකක් මේක මහ වන්දේ බඩුවක් හොඳ වටිනකමක් කියලා එයා හිතේ දරා ගන්නවා ඊට පස්සේ ಪರಿචිතා හොයලා බලනවා සද්ධාව එනවා යනවා වීරිය එනවා යනවා. සමාධිය අපි ආසයි ඒත් ආවට යනවා ප්‍රඥාව දෙනවා. මේ සතිය වන් වේ පාරක් තියෙන්නේ. ආවොත් යන්නේ කාට හරි ඒකට අඳුලා දුන්නොත් කුඩු ගුලක් ගැහුවා වගේ දින ඌට පස්සේ ආය ආත්මයක් නැහැ අම්මත් නැහැ තාත්තත් නැහැ අල්ලල්ලා බොල්ලල්ලා ඒත් ආනපානෙ තමයි ඒක හරියට ඒ ශාන්ති ලියලා තියෙනවා ඔය. ඒ වගේ ಪರಿචිතා මනසට අහුනොත් සුතාතත ಪರಿචිතා මනසානුපෙක්ඛිතා. ඒ හොඳට මේක හොයලා බැලුවොත් ඊට පස්සේ ditthiya suppati විද්ධා. ඒ විදිහට සත්‍යයදලා බැලුවොත් ඕනෙම අරමුණක පෞද්ගලික ලක්ෂණ සහ පුදු ලක්ෂණ කියලා දෙකක් තියෙනවා. සම්මුතිය සහ පරමාර්ථ කියලා දෙකක් තියෙනවා කියන එක අවබෝධ කරාට පස්සේ බුද්ධ ඥානති කියන මනස මැරෙන වෙලාවේ සිහිවි කල්ුණත් ඒ ඒ මට්ටමට ජීවත් වෙච්ච කෙනාගේ මරණ මොහොතේදී සිහිවිකල් වුණත් ඒ කාන්තෙම සුගතියට යනවා. ටික කාලෙකදී පස්සේ ආ කල්පනා කරනලු මෙච්චර කාලකන්ණි මරණයක් වෙලා. මම සුගති ගාමනේ මොකද කියලා. එතකොට සතුප්පාද කියන එක මතක් කරගෙන යාට තේරෙනලු මං එදා පුරුද්දක් තිබ්බා. කොහෙර අත්‍යාස ගහුවා සති අරමුණට එන ගතියක්. නැවත සතිය පිටුන ගතියක් ඒ ගතිය මාව කද්දාක පල්ලහැට ඇරින්නේ නැහැ ඊට පස්සේ. කරදර වෙන්නේ නැහැ කියන එකක් නැහැ. කරදර ආවට කොච්චර පයින් යවත් උතුරු කට්ට හැරෙන්නේ උතුරට. ඒ සතුප්පාද නිසා යා දිවි රෝගීලා සතුටු වෙනවලු. මෙච්චර මරගාතාස්සේ කාටවත් බෑ කියලාදී මම කොහොම හරි මට අම්මා කියලා දුන්නෙත් නෑ තාත්තා කියලා දුන්නෙත් නෑ ගුරුවරයෙකුත් නෙමෙයි බුදුමයි වෙන කාටවත් ඒක තේරෙන්නේ මේක දාගත්ත නිසා මගේ කම්බිනේෂන් එකට මම සදා සරණක් තියෙනවා මට මම අතරන නෑ මට නාත නාටකත්වයක් තියෙනවා අනාත නැහැ කියලා මේ සතියේ මේ කියන නිවන දක්වම හැරමිටියක් හම්බුණා වගේ කතා කරන එක නම් කෙලස් ගැන කතා කරන්නේ නැහැ මොන කෙලෙසි තිබ්බත් කොයි කෙලෙසිට පුළුවන් මම දැන් මේ ඉඳගෙන ඉන්න බවට ඉන්න එක වළක්වන්න. එතරම් සතිය බලවත් කියලා ඒ සෝතානුසත සූත්‍රයේ ඒ වගේම හරියට සූත්‍ර කීපයක්ම තියෙනවා මේ අවාසනාවන්ත විදිහට මැරිලා ඇත්ත පස්සේ දිව්‍ය ලෝකේ ඉපදිලා බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම කල්පනා කරලා බලනවා මේ මිතරම්ම අංජබජල් මරණයක්. නමුත් දිව්‍ය ලෝකේ කිය කොහොමද කියලා. බලනකොට මේ ඉන්න ටිකේ සද්ධා විරිය සමාධි ප්‍රඥා වෙනුවට සතිය ගැන පොඩ්ඩක් හිතලා තියෙනවා. සතිය ගැන පොඩ්ඩක් යට තීරලා තියෙනවා මේක ටිකක් මහවංශේ භාණ්ඩයක් කියන. ඒක තීරුනේ නැත්තම් මේ ඇවිල්ලා සද්ධාව ගැන හිතනවා. මේ භාවනා මධ්‍යස්ථානේ ඉඳද්දි සද්ධාව ගැන කනගාටු වෙනවා. නැත්නම් සද්ධාවෙන් කළ යුතු දේවල්ට හිත කාලේනාස්ති කරනවා. ඉතින් වීර්යය ඉහළ පහළ යනකොට හඬනවා. සමාධිය නැති උනායි කියලා කනපින්දම් ගහනවා. අනේ භාවනා කරන තරමට ප්‍රඥාවක් නැහැ කියලා චරිචුරු ගන්නවා. හැබැයි මනුස්සයා ඒ ඒව ඔක්කොම කනපින්දම් ගහනද සතිය වටහා නොගැනීම කුසුදුසුකමක් වෙන්න ඕන. සතිය වටහා ගත්ත මනුස්සයා කවදාවත් ඊට පස්සේ නොදකින් කියන වචනේ පාවිච්චි කරන්නේ. එයා කියන්නේ කොයි මගුල උඹට ඕනේ දෙයක් කරපන්. ඔළුවට වසුරු හෙලියවත් මට ඒක දැනගන්න පුළුවන් ගැති නැති කරන්න බෑනේ මොන මොන එකනද ඇත්තටම කියනවා නම් මම පැවිද්දෙක් වශයෙන් කියන්නේ සතිය පිටමන්සට ඉන්න කරදර තමයි ජීවිතේ సౌందර්යය කියන්නේ. ඒක තමයි ජීවිතේ ලස්සනම සින්දුව ඕන කෙනෙකුට කරදර කරන්න කියන්නේ. ඒක හරියට මේ පොළොව පලාගෙන උඩට එන වතුර වතුර බුබුලකට කොච්චර දූවිලි දැම්මත් කොච්චර කාටුව දැම්මත් මොනවද මේක පලාගෙන ඒක එනවමනේ. පිහගෙන එනවනේ. බුදුන්නේ. ඔකනේ ධර්මයේ කියන්නේ ඉතින් අපි මේ කුණු කන්දල් ගැන කතා කර කර ඉන්නේ. අර මිනිහට මෙහෙම වෙලා තියෙනවා, හෙට මෙහෙම වෙන්න තියෙනවා, අරක මෙහෙම වෙලා තියෙනවා. ඒ ඔක්කොම කරන වෙලාවේ තමන් අර සතිය පාවා දෙනවා. ඒ සතිය පාවා දෙනවට සහ ගන්නවා. එතනම අපාගාමී අකුසල කර්ම කරගන්න. මොකකටවත් නෙමෙයි. මේ ලද්දා මුදා නොමිලේ ලැබුණා වූ මේ සතිය පාවා දීලා මේ අහක තියෙන ගුණකම් දල් මේ මේ ජීවිතයට ආවට පස්සේ හම්බෙච්ච ටික සංසාරත් එක බල්ල නෙවෙයි తත්‍ර తත්‍ර අවිනන්දනේ අහුවෙන අහුවෙන කල්ලන බදාගෙන මැරෙන්න හදනවා ඒ විනෝඩ සතිය ගන්න ඒකල සංසාර චිත්‍රය බලන්න අපි කරපු නැති විරච්ච නැති වැරද්දක් වෙච්ච නැති ලාභයක් හම්බෙලා තියෙනවා ඒ නිසා කන පින්දම් ගහන්න එපා කචුකුචු ගහන්න එපා. චරිචුරු ගහන්න එපා. ගේමට කැතයි. බුදුහාමුදුරන්ට සාක්‍ය පුත්‍ර කියලා ආමන්ත්‍රණය කරන්න බෑ එතකොට. සාක්‍ය දීත කියලා ආමන්ත්‍රණය කරන මීයකෝ කොයි වෙලාවෙත් පව් සමාදාන් වෙනවා. අකුසල සමාදාන්නේ කරන්නේ. ඒ ඔක්කොම තියේදී කුසල සමාදානය කරන එකට බුදුහාමුදුරට ඈතින්ලා කතා කරලා කියනවා. මම වීසනිකුත් කරනවා ශාක්‍ය වංශේ. ශාක්‍ය පුත්‍ර. ඊ අදෝත දීලා ගන්න අපි සාක්‍ය පුත්‍ර ඊට පස්සේ අනේ කරුණා කරලා ඩික්ෂනරි එකේ නෑ බෑ දෙක අයින් කරන්න. ඒකලා අනේ මෙච්චර කරදරතියදී මම එක විනාඩිය සතුටුමත් වුණා නේද? තප්පරයක් සතුටුමත් වුණා නේද? චිත්තක්ෂණයක් සතුටුමත් වුණානේ. මේ මදයි. ඒ වගේම පුංචි යුතුයකමක් තියෙනවා. ඒ පුළුවන් නම් තව කාට හරි සුදුසු පිං ඇති කෙනෙකුට මතක් කරගන්න. මේ manussකම කියන්නේ ඔච්චරයි. ඉන් එපිට කරන සේරම තිරසනුන්ට කරතයි. මේක බෑ. මේ manussකම දෙනවා. ඒ නිසා මේක නැවත නැවතත් ඒ දෘෂ්ටි කෝණයෙන් ඒ යෝනිසෝමනසිකාරයෙන් ඒ දෘෂ්ටියෙන් යුක්තව බලනද ඉතින් පේනවා මේ කෙලෙස් මොකක්වත් නැහැ සතියට බඳින්න බැරි ලොකු සංජ කියනවා ගිනිගත් යවටක්සේ කසල ගොඩකට දැමූ ගිනිගත් යවටක්සේ අපි කොළතු ගලතු ගල එකතුව කොළ කන්දක් උඩට මුද්දට රත් වෙච්ච යකඩ කුඩියක් දැම්මොත් කාගෙන බහිනවනේ අය මොනම දෙයක්වත් ඒක වළක්වන්න කෙනෙක් නැහැ. ඒ වගේ මේ සතියේ වගේ මොකද්ද මන් දන්නේ මේ කසල කොටකට දැමුව ගිනිගත් යවටක්සේ ඕන කෙනෙකුට කියන්නේ ඕනම කෙලෙසක් ගන්න දාන්න කියලා. ඕනේ අකුසලයක්. මුළු නගර සභාවෙම තියෙන කෙලස් ටික ඔක්කොම එකතු කරා. පොඩ්ඩක් සතිය ටිකක් දාන්න උඩි. එච්චරයි. ගරු ස්වාමීන් වහන්ස ආනාපානයට හිත ඉක්මනින් පිහිටවිය හැකිය විනාඩි 10 15 අතර ආනාපානයේ සිටන විට නින්දක යන බව වැටහි කොතරම් වෙලාවක්ද දන්නේ නැහැ ක්ෂණිකව කරන්ට් එකක් වැදුනා වගේ දැන් නින්දෙන් අවදි වේ අවදි වූ පසු ආනාපානයේ හිත පිහිටයි ඒ කාලය තුල කිසි දෙයක් මතක නැහැ ඔබ වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී දුන් උපදේශ අනුව නින්ද යන මොහොතට සූදානම්ව ගියද අවදිව සිටීමට අපොහසත් විය නින්දේදී අවදිව සිටීම සම්බන්ධව තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලමි. ත්වන් සරණයි. මේක හරිම විචිත්‍ර තනක්. ඒ වගේම ප්‍රශ්න අහනකොට සභාව ඉදෙන්න ගෙනියන්න මට ලේසි. අපි දන්නවා මේ ආශ්වාස ප්‍රශ්වාස බලනකොට අපිට ආශ්වාසය ඊටාම ගොරෝසු අවස්ථාව විතරයි පේන්නේ. ප්‍රශ්වාසය ඊටාම ගොරෝසු අවස්ථාව විතරයි පේන්නේ. ඒකවත් පේන්නේ නැහැ සමහරට. පේනකොට පේන්නේ ගොරෝසු අවස්ථාව විතරයි. ඊට පස්සේ බුද්ධ ජනක සඳහන් කරනවා. ඔච්චර ගොරෝසු වෙන්නේ ඉස්සලා කොහේ ඉඳලාද එන්නේ කියලා බලන්න කියලා. ආස්වාසය පටන් ගන්න පැත්තට. ඊට පස්සේ ඉවර වෙන තත්. ඒකෝර පේනවා වෙන්නට වැඩි ප්‍රදේශයක් මේ බෙල් ෂේප් කර්ව් එකේ පල්ලෙහාට පල්ලෙහාට යනවා. නොත් 100%ක්ම පල්ලෙහාට යන්නේ නැහැ. කොහොම හරි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට යනකොට පේනවා මේ ආනාපානේ පටන් ගන්න හදන තැනේදී ගණදිනුවක් නැහැ. ඒකල යාන්තම් ගණදිනුව පටන් ගන්නකොට සංඥාවක් ඇති කරන්න යම් ටච් එකක් ඕනේ පර්සෙප්ෂන් එකක් ඕනේ පර්සෙප්ෂන් එක නැති තැන නැති තැන ආනපාන ආස්වාස් කරලා නම් කරන්නේ නැතිකොට අපේ හිත කියන්නේ ආනපාන ආස්වාස නැහැ කියලා. ඒත් ආස්වාස් පටන් අරගෙන නමුත් යම් මට්ටමකට එනකන් අපිට ඒක පර්සීව් කරන්න බෑ. මේ විඳ ගන්න බෑ. සංඥානනය කරන්න බෑ. සංඥානනය කරනකොට තේනවා දැන් ඔන්න ආන මේකට ආස්වාසිය කියනවා. ඊට පස්සේ ආස්වාසිය නාස්පුර පුරවාගෙන ගිහලා බහැල යනවා. මේකම බල බල හිටියොත් ඒ හෙට පේනවා ඊටත් චිත්තක්ෂණයට කලින් පේනවා පෙර ගැස්ම. ඕම ඕමම ගිහිල්ලා හිතන්න ආස්වාසේ සම්පූර්ණම ඉවරලා ගිහිල්ලා ඉෂිත්තරකට ගිහිල්ලා ප්‍රසවාසේ පටන් ගන්නවා. ඒ දෙක මැද මැද කෑල්ලේ කාලයක් නැහැ දේශයක් නැහැ. ආස්වාද ප්‍රසාදයක් මැද ඒ හිස්තන ටයිම් ඇන්ඩ් ස්පේස් නැහැ. ඉතින් ඒ නිසා අපිට යන්නේන බව දැනගන්න සංඥා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නැහැ කියලා තමයි අපි දන්නේ. ඒකට තමයි දැන් කාලේ විද්‍යාවේ ඔය ඩාර්ක් මැටර් කියන එකක් හොයාගෙන තිනවා. ඕනම මැටරයක් තියෙන එකට ඇන්ටි මැටර් තියෙනවා. ඩාර්ක් මැටර් හොයාගත්තට පස්සේ ඒගොල්ලෝ දැන් කියනවා dark energy dark energy energy කියලා කියන්නේ මැටර්ම තමයි. ඒක 104යි තියෙන්නේ. ඒසොට ඩාර්ක් එනර්ජි 120ක් තියෙනවා. 170ක් විස්තර වෙලා නැහැ. ඊට පස්සේ ඩාර්ක් මැටර් වෙන ඩාර්ක් එනර්ජි කියන එකක් දාලා තියෙනවා. ඒ නිසා අපි විද්‍යාවෙන් කොච්චර කෙලවරට ගියත් 104යි අවබෝධ කරගන්න පුළුවන් නේ. Dark matter and dark energy 96ක් තියෙනවා. ඒක විද්‍යාව නෙවෙයි ඒක මිස්ටික්ස්. විද්‍යාව එක ප්‍රතික්ෂේප කරන තරම් විද්‍යාව කියන තරම රංගිරිකට ගාගත්ත තරමේත් වයසේ දරුවෙක් නෙවෙයි. දැන් අපි ආනාපානේ ගොරෝසු තැන ඉඳලා ආශ්වාසය ගොරෝසු දැනෙලා සියුමට සියුමට බස්සගෙන යනකොට ආශ්වාසය වල ප්‍රශ්වාසය පටන් ගන්න තැන ગેප් එක මෙතෙක් කල් අපිට අහුවෙන්නේ නැහැ කියලා නේ කියන්නේ අහුවෙන්නේ නැත්නම් මොකද ඒක කාලයට සහ දේශයට අහුවෙන්නේ නැහැ. නමුත් සියුම් ප්‍රසවාසය ඉවර කරලා ඉවර කරලා ඉවර කරලා ආස්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා බලනකොට පේනවා. මොකක්ද දන්නේ මොකක් හරි මැද තියෙනවා කියලා. යමක් තියෙන බව තේරෙනවා. ඒ යමක් තියෙන බව තේරෙන්නේ ප්‍රසවාසයේ අන්තිම නැට්ටට අල්ලපු කෙනාට විතරයි. ඒකල එන්න ගමන්ම ආස්වාසිය අල්ලනකොට මැද යමක් තියෙනවා කියන එක තේරුම් ගත්ත කෙනා ලොකු රෙවොලූෂන් එකක් ජීවිතේ ඇති දෙය තියෙන්න නැති දෙයක් තියෙන්න ඕන. ඇති දෙය තියෙන්නේ නැති දෙයට සාපේක්ෂව. නැති දෙය මගහරින එක තමයි තෘෂ්ණාව කියන්නේ. නැති දෙය මගහරලා ඇති දෙය වල මනින ගතිය තමයි මාන්නේ කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ශාපි අවිද්‍යාවෙම ඉන්න ගමන් ඇති දෙය නැති වෙන හැටි නැති දෙය ඇති වෙන හැටි අතරමැද බලන යනකොට මේ මැද තියෙන කෑල්ලේ එහෙම නැත්නම් මේ ප්‍රසවාසි වල ආශාසය පටන් ගන්න තැන කාලය සහ දේශයට අහු වෙන්නේ නැති බව හැබෑව. නමක් දාන්න බැරි බව හැබෑව. යමක් තියෙන බව අහුවට දවසේ එයාට පුදුමාකාර උනන්දුවක් ඇති වෙනවා මේ යමක් හොයන්න. එයා ඊට පස්සේ අර ප්‍රසවාසය ඉවර වෙනකම්ම බලනවා. ඊටසේ ආස්වාසේ පටන් ගන්නකොට බලනවා. මේ දෙක මැද නිින්ද කියලා අපි ගමු දැනට ওই ප්‍රශ්නට උත්තරේ කියලා. ඒ නිසා දැන් යෝගාචර ටිකක් කල් ගියාම ආස්වාද ප්‍රසවාස සියල්ලම නැතිලා ඒ නිින්දකට යන ගතියකට එනවා. අරකම මැක්‍රෝ ලෙවල් එක. ඒක දැන් මේකට අවදි වෙන්නේ කොහොමද? එක උපකරණ උපක්‍රමයක් තියෙනවා. මේකට එක සැරේ යන්නේ ටික ටික යන්නේ. ඒ නිසා යන්න ඉස්සලා පෙරමග ලකුණු වගේක් පාර කරනවා. අන්නේ පෙරමග ලකුණු අල්ලන මිනිස්සයා දන්නවා තව පොඩ්ඩකින් දන්නා තැන සිට නොදන්න තැනට යනවා විස්තර කළ හැකි තැන ඉඳලා විස්තර කරන්න බැරි තැනට යනවා මමයා ඉන්න තැන ඉඳලා මමයා නැති තැනට යනවා කාලේ සහ දේශේ ලකුණු කරන තැන ඉඳලා කාලේ සහ දේශේ නැති තැනට යනවා මම සහ මම නොවේ කියන වෙනසක් ඇති තැන ඉඳලා මම සහ මම සොවේ නොවේ කියන වෙනස නැත්තැනට යනවා කෙලෙස් නැත්තැන කියලා නැත්තැනට යනවා ඒ මුළු සංසාරේම හදලා තියෙන්නේ ඒක නෑ කියලා කෙලෙස් නැති තත්ත්වයේ තිබුණට ඒක අත්දකින්න බැරි තත්ත්වයට. අපි මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තේරෙම තියෙන්නේ ඔය කෙලෙස් තියෙන හැටි. මේකේ නෑ. මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වුවේ අයිස් කැලක් වතුරට දාපුවාම ටිප් ඔෆ් ද අයිස්බර්ග් තමයි අපි මනින්නේ කියලානේ පේන්නේ. නමුත් බර්ග් එකේ යට හරිය 90%ක්ම වතුර යට තියෙන එක පේන්නේ නැහැ. හැබැයි ඒකේ උඩුකර තරපම නිසා තමයි උඩ කෑල්ල. ඉතින් උඩු කෑල්ලට ගිහිල්ලා විදින්න කියනවා බින්ගයක් යතුරු වතුර මට්ටමේ යටට යන්න. අයින දාරෙත් යන්න පුළුවන්. ගියාම යාට පේනවා අපේ හිතේ කොටසක් තියෙනවා. සබ්කොන්ෂස් කියලා. එහෙම නැත්නම් යටිහිත කියලා බටහිර මානසිකත්වයේ දීලා තියෙනවා. ඒක මේ මගේ කියලා තිබුණාට කවදාවත් ගිහිල්ලා නැහැ. ඒකට බීතිකාවක් අපිට තියෙනවා. ඒකට මේ අසාත්මක තත්වයක්. ඇලර්ජික් රියැක්ෂන් එකක් තියෙනවා. ඒක ගූඪ දෙයක්. ඒක গুপ্ত දෙයක්. ඉන්සාර උඩ පේන ටිකත් එක්ක තමයි අපි ඥාන පරිම කියාගෙන හොඳ නරක කියාගෙන මේ රණ්ඩු සරුවලේ මේ කරච්චලේ මේ ගුണ്ടുමනිත් එක තමයි දෙල්ලම තියෙන්නේ. යටට ගිය ගම ඒ යට සබ්කොන්ෂස් එකේ අපි ඔක්කොම සමානයි කියනවා. ඒක කිව්වේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගෝලයා. කාල් ජොන් මතක් කරලා කිව්වා සබ්කොන්ෂස් ඒක යුනිවර්සල් සබ්කොන්ෂස් එකක් තියෙන්නේ. ඒකේ රණ්ඩු සරුවලේ නැහැ. වෙන් කරච්චලේ නැහැ. මට මාගේ කියා ගන්න බෑ. නමුත් මුළු චිත්‍රයේ 96ක් ඔච්චරයි. ඉතින් ඔක්කොම දැක බුදුහාමුදුරන සර්වඥන් වහන්සේ කියන මේ 104ක් විතර දන්න අපි Nobel Prize දෙනවා, තෑගි දෙනවා, සම්මාන දෙනවා. තක తీරු කිව්වහම කියලා නිම කරන්න බෑ මේක අල්ලන බදාගෙන කන જાතිය දිහා බලනවා. මානවය පොදුවේ ඒක නිසා කාල් ජුම් කිව්වා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දින පස්සේ හොඳටම තරහ වුණා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ මොකද්ද? උඩුමනසේ ඉඳලා යටි මනසට බිංග කපන හැටි කියලා දුන්නා කිව්වා. ඒක තමයි પરමාර්ථ ධර්ම වලට යන හැටි සම්මුතිය හරහා පොදු ලකුණු අමතක කරලා නැත්නම් පොදු ලකුණු හරහා තමයි පෞද්ගලික ලක්ෂණ පොදු ලකුණට යන හැටි. සම්මුති හරහා පරමාර්ථ ධර්ම වලට යන හැටි තේරුම් ගන්නකොට මේ පරමාර්ථ ධර්ම පහළ වෙන්නේ ඉස්සලා සම්මුති ධර්මයාගේ වියකීයාමක් සිද්ධ වෙනවා. නින්දම නෙවෙයි සැඟවි ගැනීමක්, දීන භාවයටපත් වීමක්. දැන් මේ දවස්වල ඉර පායගෙන එනකොට හඳට වෙන දෙයි. ඉර පායන ඉස්සලා හඳ බබලනවා. ඉර පායනකොට හඳ ලීන වෙනවා. ඒ දහඳ තියෙනවා. ඉතින් දවල් නොනම බලන්න පුළුවන්. අන්නේ වගේ මේ භාවන මේ අපි රණ්ඩු සරුවල් කරන ගම අර තියෙන විවේකී බලන්න පුළුවන් නම් කාට හරි මේ වෙලාවෙත් තියෙනවා. ඒ කියන්නේ මේ මේ කරදර තියෙනවා කියලා ඒක වහන්න බෑ. මුහුදු වෙලට ගිය මනුස්සයට ඕන රැල්ල බලන්න පුළුවන් විචිත්‍ර නමුත් සිතිජේ බැලුව සිති වෙනස් නෙවෙයි හැමදාම තියෙනවා. කවුරුත් බලන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. මම මුත්පෙන්තු නේද? සිතිජේ මම මුස්පෙන්තුයි. මොනම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒක තමයි ගැඹුරුම තැන. අපි වැල්ලේ සෙල්ලම් කරලා මොහොත බල්ලා එනවා කියලා එනවා. කවදා හෝ මේ දෙකම එකම දර්ශනේ දෙකක් කියලා. ওই විවේකතන්න ගිය කෙනාට දැන් මේ ආහනේ යන්නේ කොහොමද කියලා. යන්නේ පෙර නිමිති ලකුණු බලන්න රූපයා විභූත රූප බාටපත් වෙනවා. රූපය නැති වේගන යන්න බෑ. ඒකෝට දැනගන්න ඕනේ සංඥාව දුර්වල වෙනවා. දැන් මම මේ යන්න හදන්නේ උඩු හිතේ ඉඳලා යටි හිතට බටහිර මානසික විද්‍යාව වචන වලින් කියනවනම් එහෙම නැත්නම් දන්න තැන සිට නොදන්න තැනට මෙතන බීතිකාව තමයි එකම බාධාව තියෙන්නේ. ඒකට එකක් ලොකු සංජය ඇදලා දාලා තියෙනවා කියන්නේ කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව යන්නේ කියන. කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ඨපේති කියලා මේ විසුද්ධි මාර්ගයේ තියෙනවා. ඒක නිසා බුදුරජාණන් කියන සඳහන් කරන පරියන්කට ගිය ගමන්ම මගේ කයත් මගේ ජීවිතයත් බුදුන් පූජා වේවා කියලා ආර්යයන් වහන්සේලාගේ සමාවරණ පූජා කරන්න. ඒක ලෙවල දැන් අර නැති වෙගෙන යනකොට ආ දැන් මම ඒකට තමයි ලෑස්තිලා ආවේ. ඔබ තම්බන කන්නේ ධම්මන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් මං යනවා. ඉතින් ගෙදරින් එනකොට ගිහිල්ලා එන්නම් කියලා ආපු කට්ටියට කරන්න බෑ ඔබ. ඇයි මේක මේ කුට්ටම නැතිනෝනේ ආපහු යනකොට. නැට් එක. ඉතින් ඒගොල්ලෝ වන්නෝ එතනදී ඕක ඉන්න පොඩ්ඩක් මම වයිෆ්ට කියලා එනකන් එන්නා කියලා පොඩ්ඩක් පොඩ්ඩක් පවාගෙන එච්චරයි. නැත්නම් ඔතෙන් ගියද එක්කෙනෙක්වත් නැහැ මේ සභාවේ. දීපාදක මහත් එක්කනවලු හැමදාම පන්සලට ඇවිල්ලා හරියට සංසාරේ දුක කියනවලු. ආම්රණ මල වාතෙලු. ඉතින් ඊට පස්සේ ඉතින් හොඳට සලකනවලු ආම්රණ ආරේ මේ. ඊට පස්සේ ආම්ජක දසක් ඇවිල්ලා කිව්වලු උපසම මහත් මේ පන්සල තියෙන්නේ මොකටද? මේ ආම්දුරු ඉන්නේ මොකටද? ධර්මයේ තියෙන්නේ මොකටද? බුදුන් තියෙන්නේ මොකටද? අපිට සංසාර දුක නැති කරන්න ඒක නේනම් හාමුදුරනේ බලන්නකො මොන જાති කිරුවත් මේ දුකම නේ කියලා. ඊට පස්සේ අපි උග නැති කිරුවොත් මොකද වෙන්නේ කියලා. ඒකනේ හාමුදුර බැරි ගමනේ තියෙන කිව්වා නෑ මට පුළුවන් කිව්වා. වාසමාතට හිල්ලුම් කාලා හිටියද. වාසම ඇත්තටම නැති කරන්න කැමති කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ තේරෙනද මම මෙච්චර කාල දීපතේ සලසන ඕකට තමයි කිව්වා. අයන පොඩ්ඩක් වාඩි වෙන්න. මම දැන් ওই දුක නැති කරන්න හදන්නේ. <laughs> කියනකොට කිව්වලු වාසමාතට වයිෆ්ට කියලා එන්න බැන්න මං ගෙදර කියලා එන්නද කියලා. නියම එක දෙන්න හදනකොට අපිට තියෙනවා fear of freedom කියලා එකක්. අපි විවේකයට බයයි. නොදන්න දෙයට බයයි. අලුත් දෙයට බයයි. අපි හොයන්නේ නිවන දන්න දේ තුල. ඒක හරියට අසුචි ගොඩක මැණික් හොයනවා වගේ. කදා කොච්චර මිරික මිරික හිටියත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඒක තියෙන අලුත් තැනක කරුණාකරලා මතිමතාන්තර පැත්තකට දාලා අර නොදන්න තැනට එනකොට කාය ජීවිත নিরপেক্ষව ගියොත් එයාට ඒකට අවදි වෙන්න බැරි වෙයි මම ඒක පිළිගන්නේ පිළිගන්නවා කියලා කියන්න බෑ නමුත් එයාට දැනගන්න පුළුවන් අපි නොදන්න පැත්තක් අපේ ජීවිතේ යටිපහුව වෙන හැම චිත්තක්ෂණ දෙකක් මැදම හරියට චිත්‍රපටියක් පෙන්නකොට රූප රාම දෙකක් අතර මැද මැද වෙන අන්ධකාරය වගේ. ඒ අන්ධකාරය අපිට පේන්නේ නැත්තේ දෘෂ්ටියේ පැවැත්ම නිසා. ඒක අපිට ඇහැ පිළිබඳව උගන්වනකොට පෙන්වනවා හේතු සෛලසිතේ අසුසෛල වලට මාරු වෙනකොට ආලෝකයක් දීලා ආලෝකේ නැති වෙච්ච ගමන් ඇහැ නිලංකාර වෙන්න නිසා ආලෝකේ තිබ්බා වගේ පෙන්වනවා. ඒකෙන් තමයි මුළු සංසාරෙම අපි දුවන්නේ. මේ ස්වභාවය කවුරු හරි දන්නවද මේ දෘෂ්ටියේ පැවැත්ම කියන එකට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ කියලා? මං හෙව්වා පෞගීටිගේ මට හම්බුන්නේ හිස්ටසිස් හිස්ටිසිස් කියන වචනේ මතක් කරලා දුන්නා. තාම මතකට ආවට පස්සේ ඒක ඔහි ඇදිලා යන ගතියක් තියෙනවා අපේ. දෘෂ්ටි පැවැත්ම කියන එක බලාගන්න. එතකොට තේරේ චිත්‍රපටයක් බලනකොට අපි 50ක් ඉන්නේ අන්ධකාරේ. අපි දන්නේ ඕන ප්‍රොජෙක්ටර් අද්දි ගාලා බලන්න කැම් එකෙන් 150 ආලෝකය කපනවා 150 ආලෝකය දෙනවා. ඒකේ තමයි චලනචිත්‍රම වෙන්නේ. ඔය ඇනිමේෂන් එක එන්නේ අන්ධකාරය නොපෙන්නකොට තමයි. අන්ධකාරය දැක්කොත් ප්‍රොජෙක්ට් එක හිමින් නම් වැඩ කරන්නේ චිත්තපටියේ ශෝකාන්තේ දුක්ඛාන්තේ නැති වෙනවා චිත්‍රකාටේ අවුලක් වෙනවා යකෝ මේ හැම ප්‍රෝග්‍රෑම් දෙකක්ම මේ අන්ධකාරයක් තිබිලා තියෙනවා කියලා තේරෙනකොට තවදුරටත් ඒක චිත්‍රපටයක් වෙන්නේ නැහැ ඒ නිසා ඒක වෙන්නන්නේ නැහැ ඒ නිසා මේ පෙන්වන්න හදන්නේ අතරපහුව වෙන ඒ අන්ධකාර ප්‍රදේශය කාලයට දේශයට අහු වෙන්නේ නැති එකක්. ඒ නිසා ඒකේ සලකුණු නැහැ. හැබැයි පෙරමග ලකුණු කියලා යන්නේ විශේෂයෙන්ම අහු වෙන්නේ එකෙන් ආවට පස්සේ. ඒක අල්ලා ගන්න බැරි ආවට පස්සේ පශ්චාත්තාප වෙන නිසා. ගිහිල්ලා ආවට පස්සේ ආ කිව්වොත් ඉවරයි. මේ ගිහිල්ලා ආවට පස්සේ තමයි දන්නේ ඉස්සලා ටිකේ කාලයේ දේශේ තිබුණ නැහැ කියලා ඒක ගවේෂණ ස්වරූපෙන් ඉන්නනම් පශ්චාත්තාප නොවීම අත්‍යවශ්‍යයි. ඒ පශ්චාත්තාප වෙන කෙනාට නිවන් දකින්න බෑ. මොකද එයා ඒ ලැබෙන මොහොත විසඳා ගැනීමේ මානසිකත්වය පාවා දීලා තියෙනවා. ඒක නිසා මෙතෙක් කලබ කරපු එක. ඔකට පශ්චාත්තාප වෙන්න එපා. ආවට පස්සේ බලන්න දැන් ඔයා තව චුට්ටකින් ආයෙ යනවා මෙතෙන්. පෙරමග ලකුණු බලන්න ගිහිල්ලා ආපු ගමන් බලන්න. එතකොට දෙපැත්තෙන් කොටු කරගෙන කොටු කරගෙන එනවා. ඊට ආස්වාස් ප්‍රසවාසයේ ප්‍රසවාසයේ අගතහ ප්‍රසවාසයේ මුල බලනවා වගේ. මේක තමයි බුදුජානනාන්ති අපිට දීලා තියෙන මුලැමැදාක බලනවා කියන්නේ. මේක තමයි විපස්සනාවේ අත්‍යන්ත ලක්ෂණය. ගරු ස්වාමීන් වහන්ස මම ආශ්වාසය හා ප්‍රාශ්වාසය නාසයේ අග වදින ආකාරය නිරීක්ෂණය කළෙමි. පළමු දින දෙකෙහි එය 10 වතාවක් උපරිම නිරීක්ෂණය 10 වතාවක් උපරිමව නිරීක්ෂණය කළ හැකි විය. ඉන්පසු සිත වෙනත් අරමුණු ගත්තේය. උදාහරණ ගිතර ගිය විට කළ යුතු ද ආදිය. තුන්වන දින වරහන් ඇතුළේ ඊයේ සවස් කාලය වන විට 25 30 වතාවක් පමණ උපරිම නිරීක්ෂණය කළ හැකි විය. මෙසේ හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී එය නොදැනී ගියේය. මගේ හිස හදිස්සියේ ස්පින් වී මගේ උඩුකය කොටස ඉදිරියට වේගෙන් වැටීමට මෙන් ගියේය. මම ගැස්සී නැවත පරයන්කෙහි තැන්පත් විය. නැවත ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කිරීමේදී ඒට ටික වේලාවක් ගත විය. මම සිදූ දේ සිහිපත් කළෙමි. මට නිින්ද ගියේද සිතුවෙමි. එහෙත් මම මට නිදිමතක් නොවිය. අද දින පරියංක භාවනාවේදී මට මගේ අත් දෙකෙහි වැලමිටෙන් පහළ නොදැනී තිබුණි. ඉන්පසු ටික වේලාවකින් ඇඟිලි සොලවා අනෙක් අත අල්වා බැලුවෙමි. එවිට මට අත් දෙක ඇති බව වැටහුණි. මගේ දකුණු කකුලේ කෙන්ඩය හිර වී තද වී වේදනාවක් ඇති විය. එම වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ලෙස සිතා අමතක කර අරමුණටම හිත යොමු කෙලිමි. විනාඩි 20කින් පමණ නැවත වේදනාව දරණු විය. මම එම වේදනා දෙන කෙන්ඩේ දිහාත් වේදනාවත් නිරීක්ෂණය කළෙමි. ඉන්පසු මෙසේ සිතුවෙමි. වේදනාව දැනෙන්නේ කකුල මගේයයි හැරගත් නිසා වෙන්නේද නැතහොත් අනෙක් අයගේ වේදනාවල් මට නොදැනෙන්නේ ඇයි? එසේනම් වේදනාව ඇත්තේ කකුලේ නොවේ නේද? මෙම මනසේ නේද? එසේනම් අනන්ත සංසාරේ කකුල් කීයක් නම් කැඩී බිඳී කැපී ඇඹරී ඇද්ද? ඒවා වින්දානම් මෙම තෙරපීම සුළු දෙයක් නේද සිතුවෙමි. විනාඩි 7-8ක් ගත කර කකුල මාර්ක් කළෙමි. වරහන් ඇතුලේ වේදනාව වෙනස් නොවි පැවතින. ඉන්පසු නැවත මූලික කර්මස්ථානෙට හිත යොමු කෙලෙමි. ආශ්වාස ප්‍රාශ්වාස වාර 5-6කින් 6ක් නිරීක්ෂණය කළ පසු වෙන සිතුවිල්ලක් අරමුණු විය. වරහන් ඇතුලේ සිතුවිල්ල මතක නැත. එවිට එය බොඳ වී උඩුකය කොටස වේගයෙන් ඉදිරියට ගියේය. වැටේවි යයි කියා ගැසී කය බැලන්ස් කරගත්ෙමි. මට නිදිමත නැති බව අවබෝධ විය. කල්පනා කර බැලීමේදී පෙරද නිදිමතක් නොවිය. මුළු භාවනා කාලයේදීම වරහන් ඇතුළේ සිකුරාදා සිට සඳුදා දක්වා කම්මැලි අලසකමක් හෝ නොවිය දිනෙන් දින වැඩි උනන්දුවක් පමණක් ඇත. ගරු ස්වාමින් වහන්සේ මේ තීන මිද්දේද පහදා දෙන්න. මා භාවනාවේ යෙදෙන ආකාරය නිවැරදිදයි හෝ සුදුසු උපදේශක් පතමි. ත්වන් සරණයි. නැහැකට අර තීන මිද්දේ කියලා තමයි අපි ලේසියට දන්න වචනේ දාන්නේ. ඒකට මේ අත්‍රිපිටකයෙන් හොයලා ලොකු ශාංශය අදලා දැම්මේ ලීන භාවය කියලා. ලීන භාව කියන්නේ හිත ප්‍රකාශිත භාවය නැති වෙලා යන. ඉරපානට හඳ ලීන වෙනවා කියනවා නිලීන වෙනවයි කියලත් කියනවා ඒ කියන්නේ විරාගය කියලා බුදුහාමුදුරු කියනවා රාගයේ තියෙනකන් හිත අවදි මුල මැද අග සීමා මරියදාවල් හොඳට දන්නේ කියන්නේ රාගය ඒ සීමා මරියදාවල් දන්නේ මොකද්ද තියෙන්නේ කියලා තේරෙන්නේ නැති තත්ත්වය කියලා කියන්නේ විරාගේ ඉතින් ඒක තමයි බුදුහාමුදුරු අපිට දෙන්න හදන ශ්‍රේෂ්ඨම ධර්මය විරාගෝ තෙට්ටෝ ධම්මන අපි එතකොට වෙන අරමුණක් ගෙට දාගන්නවා එහෙනම් අර අරමුණම හයියෙන් කරන්න හදනවා නැත්නම් අර නැති වෙච්ච රාගේ ආයෙ ගෙනත් දාගන්න මොකද මේ විරාගේ නීරසයි. විරාගය ඒකාකාරී. විරාගේ කම්මැලි. විරාගය අපි දන්නේ නිසා සැකමුසුයි. විරාගය අපි දන්නේ නිසා බියමුසුයි. විරාගයේ අනතුරුදායකයි වගේ පේන්නේ. ඉතින් ඒකට සද්ධාහ නැති කෙනෙකුට යන්න බෑ. ඒ කියන්නේ ඒක අදාහ ගන්න නැති කෙනෙකුට නේන එක නෙවෙයි ප්‍රශ්නේ. අපි එක එනකොටම මූණට කෙල ගන්න. ඉතින් බුදුන් අදාහ ගන්න ඕනේ. සද්ද සීලයේ තියෙන්න ඕනේ. සතියෙන් තියෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි තේරෙන පටන් ගන්නවා අපි මේ මේ ජීවිතේ අපිට යමක් හම්බ වුණා හරි ගියා කියලා තියෙනවනම් ඒ හරි ගිය හැම එකකින්ම අපි කරන්නේ විරාගයේ මකටින්. ඒ නොදැනෙන නොපෙනෙන එක ඒ නිසා ඥානানন্দ සාන්දිලේ කියනවා all liabilities will be all debits will be all liabilities will be debits in long run මොකද්ද හොඳ ලස්සන වචන දෙකක් දාලා අපි හම්බ කරපු හැම දෙයක්ම අරියාදුවට හිරිනවා අවබෝධයේදී. වැඩියෙන් හම්බ කරගෙන යනකට වැඩියෙන් අමාරුයි. විශේෂයෙන්ම හම්බ කරපු දේවල් ගැන ආඩම්බර වෙන කෙනාට. ඒකයි බුදුරජාණන් වහන්සේ රජමාලිගාව අතහැරලා හිඟන තත්ත්වයටපත් වෙලා මේක පෙන්ලා දුන්නේ. ඒකයි සුබ්බ පුදු කුට්ටි වගේ ආයත තේ අතාරින්න දෙයක් නැහැ නේ. ඒ මනසට පිල්පත කඩන්න දෙයක්වත් නැහැ. ජොලි. සුබ පුදු කුට්ටි හතුම් මරන්න හොරකම් කරන කාමීත්‍යාචාර කරන්න හිතා ගන්නවත් බෑ උට. එනිසා මේ අතපය හතර තියෙන බෲස්ලි වගේ අඩි දන්න කට්ටියට ඩොංගන පව කරගත හැකි. අරූට මොනම දෙයක්වත් කරන්න බෑ. දවස් ඉස්සෙම කහනවා. වෙන කරන්න වෙලාවකුත් නැහැ. හොරකම් කරන් තියා ළඟට යනකොට ගඳයි. කාම මිත්‍යාචාරට ඉතින් ගෑණියෙක් ළඟට යන්න බෑනේ. ඉතින් ප්‍රශ්න නැහැ. ඒකයි කවදාකවත් සලකන්නේ නැහැ. බොරු කියලා හිසචන පරිසරයකට ඡන්ද ඉල්ලන්නවත් බෑ උට. ඡන්ද ඉල්ලන්න බෑ බොරු කියන්නේ නැත්තම් බොරු කියන්න වෙන්නේ නැහැ නේ අපිට. ඉතින් ඌට හරි ඕපනින් බැලන්ස් එක හරි ලේසි සුබබුදු කුටි. අපිට වෙලා තියෙන්නේ අපිට හම්බ වෙලා තියෙන එකක්වත් හැන්ඩල් කරන්න දන්නේ නැහැ. හම්බෙච්ච හැම තේම අනාගෙන හැම දෙයක්ම කක්ක කරගෙන ඒකම මේ අරියාදුවට තියාගෙන. එහෙම ඌ පන්දිසාංශ කියනවා එහෙම අරියාදුවට තියන්න ඕනේ නෑ කොච්චර හම්බ කරත් ඒවකනේ පිහිටනාකාරය දන්නවනම් ඒ කාර්යදෙට හිටින්නේ නෑ කියලා. දැනුම හැම වෙලාවෙම කරදර කරන්නේ නෑ කියලා ඒසාංශ කියනවා. දැනුම මගේ සේවකයෙක් වශයෙන් තියාගෙන ඉන්න තාක්කල්. දැනුම ස්වාමි කරගත්තට ගියා. ඉවරයි. ඒ නිසා මේ தත්ත්වය. එතකොට අලුත් මේ දැකපු අත්දැකීම තැකමුසු සහිතවමයි එන එක හොඳ පෙරමග ලකුණක්. මේ සැකේ නැති වෙච්ච දවසේ සෝවන් වෙනවා. ඒකයි විචිකිච්ඡාව නැති කරන්නේ. කියන්නේ විචිකිච්ඡාව එනකොට දැනගන්න ඕනේ ප්‍රතිපදාවෙන්ද ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට කෙලෙස් අඩුද? ওই දෙක විතරයි බුදුහාමුදුර අහන්න කියන්නේ අපිට. මේ ප්‍රතිපදාවෙන් ආපු එකක්ද? ඒ වගේ මේ වෙනකොට කෙලෙස් අඩුද? එහෙමනම් මේ සැකය මේ ධම්මුද්දච්චය කියලා මේකට කියන්නේ. ධර්මයෙන් හටගත්ත සැකයක්. ඕකම කරලා පෙන්නන. එතකොට ඒකේ මේ කෙලෙස් දීන භාවයටපත් වෙලා ඒ තමන් තුළ තියෙන නික්ලේශී භාවය මතුවෙන පටන් අර ගන්නවා. ඉතින් ඒකට මේ පිටගෙනෙකුට කරන්න දෙයක් ඇත්තෙම නැහැ. හැබැයි සාකච්ඡා කරලා අපි මෙහෙම කරමු කියලා යෝජනාවක් කරන්න පුළුවන්. ඊට ඊට එහා ගිය කෙනෙකුට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් එහෙම පිට ගියේ නැති කෙනෙක් එක්ක සාකච්ඡා කරොත් ඒ හා සමාන වැරද්දක් වෙනවා. මේ ශේෂ්ත්‍රය දන්නේ නැති කෙනෙක් එක්ක සාකච්ඡා කළොත් ඒ හා සමාන වැරද්දක් වෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කවුද සත්පුරුෂයා අසත්පුරුෂයා කියලා දන්නේ නැතුව මේ ගෙටේ ඉන්නේ හොරාද පුතාද කියලා අඳුරන්නේ නැති වුණොත් ඉතින් ඊට පස්සේ හොරාගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ. පුතා කියලා හොරා ගෙට ගත්තොත් මිනිහගේ වැරද්දක් නැහැ. ඒ නිසා තමන් දැනගන්න ඕන කවුද ඇසුරු කරන්න ඕන මොනවද කරන්න ඕන මොනවද ධර්මයේ කියලා. ඇත්තටම අපිට ඒ ගැන පිළිබඳව භාවනාවට නොපෙළඹිච්ච බුද්ධහමකට නාපමිෂණට යම් උපමාන තියෙනවනේ යම් මිනුකෝදු තියෙනවනේ. ඒක කාටවත් දෙන්න එපා. දැනගෙන අනවශ්‍ය කෙනෙකුට බාර දුන්නොත් වනසනවා. ඒක නිසා ඒ හරි දේ තේරුම් ගන්න හරි දිග ටිකට කරගෙන යන්න පුළුවන් ක්‍රම තමයි අපි පෙර කළ පින කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ මම පරයන්කේ වාඩි වී මම මෙතන ඉඳගෙන සිටිනවාය මෙනෙහි කෙලෙමි. එය මම විනාඩි දෙකක් පමණ කරන විට මට උදරයේ පිම්බීම හැකිලිම දැනෙන්නට විය. උදරයේ පිම්බීම හැකිලිම මට නිරීක්ෂණය කළ හැකි වූයේ පස් ආයවතාවක් පමණි. මට නිින්ද යාමක් වගේ දැනී තිගැස්සීමක් ඇති වී අවදි විය. ඉන්පසු නැවත උදරයේ පිම්බීම හැකිලීමට සිත යොමු විය. මේ தત્ත්වයේ භාවනා කාලයේ පුරාවටම පවතී. මෙම தત્ත්වයේ සාමාන්‍ය දෙයක් තේ දැන ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි. ඒක පැහැදිලිවම සාමාන්‍ය දෙයක්. නමුත් ඒක නැවත නැවත කිරීමෙන් සැකහැර දැනගන්නකොට ඒක trial and error method එක ඇර වෙන method එකක් නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. දින්දට වැඩිච එක ලින්කටෙම ගොඩ එන්න. ඒ නිසා මේකම කරන්න මේක නැවත නැවත කිරීම මේ trial and error එක නැවත නැවත කිරීමට බුදුහාමුදුරුවෝ ලස්සන වචන දීලා තියෙනවා ආර්ය පරිශීලනය. මේ තමයි ආර්ය පරිශ්‍රණය. කියන්නේ ඉතින් ඒකට උනන්දු කරවන්න ඕනේ. තාම විශ්වාසය පහළ වෙලා නැහැ. නමුත් මෙතඩොලොජි එක හරි. මේ මෙතඩොලොජි එක යම් මට්ටමක් සිද්ධ වෙන්න ඕනේ. නිකන් යන්ත්‍රයක් මන්තරයක් මතුරනකොට මට්ටමට එහාට ගියාට පස්සේ තමයි සිද්ධ වෙන්නේ. ඒකම මතුරන්න ඕනේ. මේ මතුරන වෙලාව ඕකම දිගට කරන්න. ගරු ස්වාමීන් වහන්ස මේ ඊයේ ඔබ වහන්සේ වෙතට යොමු කළ ප්‍රශ්නය හා පිළිතුර සම්බන්ධවයි. භාවනාව සිදු කරන අවස්ථාවේදී සාමාන්‍ය ඉන්දට පත්වීමක් නොව එය භාවනාවේම සතිය දියුණු ස්වභාවයක් බව තේරුම් ගතිමි. දැන් මට ඇති ප්‍රශ්නේ මෙයයි. මා සාමාන්‍යයෙන් ඉන්දට යන්නේ ආස්වාසය හා ප්‍රාස්වාසය කෙරෙහි හිත යොමු කරමිනි. මේ සිතාමතා කළ දෙයක් නොව ඉබේම ඇති වූ පුරුද්දකි. එම නිසා කුපමණ කාලයක සිට කරනවාදයි මතක නැත. ඊතා විඩාපත් වූ හෝ අසනීප වූ දිනවල හැර හැමදාම නිින්දට යන්නේ මෙලෙසයි. එවිට භාවනාවේ දුටු දේම පෙනී සිතුවිලි පොද වී ගොස් නිින්දට වැටේ. ඉන්පසු කුමක් සිදුවන්නේදැයි නොදැනෙමි. බාහිරයේ කුමක් හෝ ශබ්දයක් ඇසුන හොත් උදාහරණයක් ලෙස වෙන කෙනෙකු අවදිව අවදිව හොත් හෝ හයියෙන් දොරක් වැසූ වැනි අවස්ථාවක ගැස්සී අවදි වෙයි. ඉන්පසු කිසිම නිදිමතක් නැත. නැවතත් නිින්දට යාමට බොහෝ වේලාවක් ගත වෙයි. එවිට නැවතත් හුස්ම ගැන මෙනෙහි කරනවාදයි මතක නැත. එම නිින්ද බොහෝ වෙහෙස කරයි. ඊතා වෙහෙස වූ සිහින එකක් ඊතා ඊතා වෙහෙස වූ සිහින එකක් පස එකක් පෙනේ. මෙසේ බාහිර ශබ්ද නොදැන් නොඇසීද අඩ නින්දට එන අවස්ථාවේදී නැවතත් ලිහිසියම නින්දට ගියද බොහෝ විහිසකර බවකින් අවදි වේ. එක දිගට නින්ද ගිය දවස්වලට බොහෝ සැපසේ නින්ද ගොස් ඇති බව හැඟේ. සිහින පෙනුන බවක් මතක නැත. ගරු ස්වාමිනවහන්සේ මෙසේ ආනාපාන සතිය තුලින් නින්දට යෑම නොකල යුතුයද? මම නින්දට යන්නට ආනාපාන සතිය භාවිතා කරන නිසා මම භාවනා කරන විටද නින්දට යනවා විය හැකිද? මේ තවමත් පටලැවිලි සහිතයි. මා කෙරේ අනුකම්පාවෙන් මේ පැහැදිලි කර දෙන්න මැනවි. දරුවන් සරණයි. ඒක භාවනායක අවධියක් මේක. ඒ කියන්නේ උගා භාවන පටන් ගන්න කාලේ ඔය ප්‍රශ්න එන්නේ නැහැ. හොඳට නිින්ද යනවා. හොඳට අවදි වෙනවා. හොඳ වෙනසක් තියෙනවා. භාවනා කරන වෙලාවේ නිින්ද සහ අවදිය කියන දෙක අතර කලවම් වෙනවා. නිදාගෙන ඉන්නකොට අහරගෙන ඉන්නවද දන්නේ නැහැ. හරිනම් නිින්ද තියෙනවද දන්නේ නැහැ. ඒක හුරු වුණාට පස්සේ ආයෙසරයක් අර වගේ එක මේ බෝලරයිස් වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා නිකන් සෙන් බුද්ධහමී කියනවා භවනා කරන්න ඉස්සලා කඳ කඳ තමයි. භවනා කරන වෙලාවේ කඳ තවදුරටත් කඳ නෙමෙයි භවනාන් පස්සේ ආයෙත් කඳ කඳ තමයි. එච්චර. ඒ අර වෙලාවක් තියෙනවා ඒ වෙලාවේ කියනවා. මේක සැක හිතිලා වෙස්ට් එකේ කරලා තියෙනවා රිසර්ච් එකක්. පස් දිනක් විතර ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දාලා තියෙන හොඳට නිදා ගන්න ඇරලා. ඒකට ඒගොල්ලන්ගේ බ්‍රේන් වේව්ස් වැඩ කරන හැටි. තව පස් දිනක් දාලා තියෙන කන්ට්‍රෝල් යුනිට් එකේ නිින්ද නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලොත් පොරොන්දු වෙනවා. නිින්ද නැහැ. දින්නගේ මොලේ වැඩවල කිසි වෙනසක් නැල්ලු. නිදාගත්ත අයගේ සහ නිදි නැති අයගේ අතර කිසිම වෙනසක් නැහැ. බ්‍රේන් ෆන්ක්ෂන්ස් වල කැපිපේන වෙනසක් අවදි වුණාද නැද්ද කියලා නෑ. මොකද හරියට බැංකුවේ ඔෆිස් එක ඇතුලේ කස්ටමර්ස්ලා කොච්චර හිටියත් නැතත් ඇතුලේ වැඩ ටික දිග්ගටම යනවනේ. ඒගොල්ලන්ට කස්ටමර්ස්ලා ආවත් නැතත් වැඩ. ඉතින් අපි දකින්නේ කස්ටමර්ස් ලයින් එක විතරනේ බැංකුවේ. ඒ වගේ තමයි මේක ඇතුළට ගිහිල්ලා බැලුවොත් මේ නිින්ද සහ නොනින්ද අතර මැද අපි ළඟ තියෙන මේ වෙනස බ්‍රේන් ෆන්ක්ෂන්ස් වල රෙකෝඩ් වෙන්නේ නැතිලු. හදිසියේ හරි නිින්දේ ඉන්න කන්ටිට ඇල්ලොතටියක් කරලා අවදි කරනකොට ස්පයික්ස් ටිකක් යනවලු graph එකේ ඊට පස්සේ ආයෙ normalize වෙනවා. ඉතින් ඒ නිසා ආනාපාන දෙක භාවනා කරනකොට ආනාපාන දෙක කලවම් වෙනවා වගේ අවදිය සහ නින්දා අතර ඒකනේ රූප සංඥා අවස්ථාව විස්තර වෙන්නේ එතන. රූප නෙවෙයි ඒතකොට තියෙන රූප සංඥා මේ කැඳ හැඳ කැඳ හැඳි ගෑවිලා තියෙන දැන්. හාලුත් නැහැ නැත්තේත් නැහැ. වතුරත් නැහැ. හැඳි ගෑවෙන වෙලාවේ එයාට දිවා රාත්‍රී සංඥා වෙනවා. රාත්‍රී දිවා සංඥා වෙනවා. දවල්ට මේ මිනිස්සුන්ගේ මේ කෝලම් එක බලනකොට පැත්තකටලා ඉඳ හිතෙනවා. රැයට මේකට ඔක්කොම සදා සොත්තිනේ. එතකොට අවදීන් ජොලියේ ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානය. රැහැට අවදීන් දන්න මනුස්සයාට මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානය. ඒ නිසා මේ සද්ද අඩු කරන්න කියන්නේ මොකක් කරන්න ඕනේ. මොකද ඒක දඟලන සේරම මර්ගාති බුද්ධි. එච්චරයි. ඒසයි භාවනා මධ්‍යස්ථාන හදන්න වෙනම ඔය අනටන්න ඕනේ. ඒක ඕනේ ආධුනිකයද. භාවනා කරුදු කරන කරාට දිවරත්ති සංඥා රත්ති දිවා සංඥා. ඒ අතරමැද ට්‍රාන්සිෂන් එකේදී ওই පටලවිල්ල එනවා නිින්ද යන්නේම නැහැ. නිදා ගන්නවා ඉන්නවා කියන කැඳේ ඒක නිකම් බරපතල වැඩ ඇතුව සිර දඬුවම වගේ මොනම ඉරියව්වක් හැප නැහැ. හොඳම වෙලාවෙ කුසක්මනට යනවා. එහෙනම් පරියන්කයක් ගන්න. ඒතර තමයි තේරෙන පටන් අර ගන්නවා අර දවල්ට හම්බ වෙන්නේ නැති විවේකය රැට හම්බ වෙනවා අපි ඒක හසුරුව ගන්න දන්නේ නැතුනොත් කරදර වෙනවා. ඊට පස්සේ ආය අපේ ජීවිතේ අපි දන්න ගිහි වැඩ වලට දුවනවා කියලා. ඩිවලෙබල් ආය විවේක දැනට යනකොට ආයෙත් ඔය ට්‍රාන්සිෂනල් පීරියඩ් එක එනවා. ඒ වගේ හෙල්ලි හෙල්ලි ගිහිල්ලා අන්තිමට ওই දෙක අතර මේ පොදු ලක්ෂණද පෞද්ගලික ලක්ෂණ කියා ගන්න බැරි අවදියෙන්ද ඉන්නේ හීනකින්ද ඉන්නේ කියලා දන්නේ නැති බව තමයි චීනේ තියෙන ප්‍රධානම දර්ශනය. ඒ චීනේ හිටපු ඒ කොන්ෆියුසියස් කොන්ෆියුසස් වැඩි මම හිතන්නේ ලාවුට්සු වෙන්න ඇති. ඒ මනුස්සයා නිදාගත්තලු. ඒ කියන්නේ හොඳම දක්ෂ බුද්ධ ජනසික සමකාලීන පුද්ගලයෙක්. නිදාගත්තට පස්සේ මනුස්සයා දැක්කලු සමනලේ කීනෙන් කොච්චර ලස්සනට කොච්චර ලොසිද්ද කියනවනම් ඒ හීනේ ඒ සමනලගේ හැම ඉරියව්වක්ම මෙයාට නැගිටිට පස්සේ මතකයිලු. හීනේ ඊට පස්සේ මෙයා ලිව්වලු මට දැන් සාධාන සැකයක් තියෙනවා මිනිසෙකුට නිඳ කියලා සමනලෙක් දැක්කද නැත්නම් මේ සමනලෙකුට නිඳ කියලා මිනිස්සෙක් දකිමින් ඉන්න වෙලාවක් දන්නේ නැහැ කියලා. ඕක තමයි අද චීනේ තියෙන දර්ශනය. මේ ලෝකේ තියෙන ඔක්කොම හීනයක් විතරයි. ඕකට වැඩිය පටිගත කරන්න යන්න එපා. දඟලන්න යන්න එපා. අපි දන්නේ අවදි වුණාට පස්සේ බැලනකොට පේනවා මේක කියලා අපරාධ අඬලා තියෙන නටලා තියෙන බොරුවකටනේ. මේ බුදුහාමුදුරුවෝ අවදි වෙනවයි කියලා කියන්නේ මේ නින්දෙන් කුණු කියලා කකා ඉදිරියට අවදි වෙන එක නෙවෙයි මේ විකාර දකිනකොට බුදුදහම කියනවා මම ඉස්සල්ලාම පිටරේ කඩන්නේ ඉදිරියට ආපු පැටියා මම විතරයි අවදි වෙන්නේ මට පේනවා අනිත් ඔක්කොම තාම විතර කට්ට ඇතුලේ ඉන්නේ තම තමන්ගේ මතිමතාන්තර ඇතුලේ තණ්හා මාන දිට්ඨිය ඇතුලේ ඒක ඇතුලේ ඒගොල්ලෝ නිදි කියලා තව ඉක්කුත් කරනවා ඒක ඇතුලෙත් <laughs> කතා කරනවා කතා කරන්න එපා. කොහොමදත් ඉන්නේ නින්දේ. ඒ මැදිවට අයිතිකාසිකම් සටන් කරලා නිදා ගන්න. අවදිච්ච මනසට තියෙනවා ඉතින් මොන කරන්නේ දැන් කුකුල් පැටවුයි බිත්තර පැටලේ ඇතුලේ ඉන්න කුකුල් පැටිය අතර වෙනස. කවදාද අපි අවදි වෙන්නේ? අවදි වෙච්ච එක නම් තමයි ප්‍රබුද්ධ බුදුන් කියන්නේ. ඉතින් අපි මේ විකාරය තියාගෙන ලබ්බේතොවිලි වගේ මේක ඇතුලේ නටනවා මිසක් ආ. එළියට ආපු දවසේ තේිනවා අයියෝ මොනවටද මේ අඬලා තියෙන්නේ මොනවට නටලා තියෙන්නේ හීනෙකට නේද කියලා. ඒ ඒ අදහස බුදුජානන්සේ මේ මිරිගු මිරිගු උපමාවෙන් නැත්නම් මායා කියන වචනේ පිළලා දීලා තියෙනවා. ඉතින් එතෙන්ට යනකොට විද්‍යාව කියනවා මේක මිස්ටික් එකක් කියලා. විද්‍යාව යන්නේ නැහැ මේ පැත්තට. ඒ නිසා විද්‍යාවත් එක්ක කවදාවත් මේක ගමනක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේත් පෙන්වන චක්කෝන්දපාදී විඥාෝදපාදී කියලා එකක්. එතකොට ඒ විද්‍යාවයි මේ විද්‍යාවයි මොකද්ද කියන්නේ? කේමනන්ද සාංශේ අපවත් වෙන ඉස්සලා පොතක් ලිව්වා. ඕකට තමයි අවිද්‍යාව කියන්නේ කියලා. දැන් මේ අපි විද්‍යාව කියලා හොයාගෙන නටන මේ කාමයේ අවසන දෙයට බුදුහාමුදුරුත් ওই වචනේ මේකට පාවිච්චි කිරීම තරම් වචන කැතට පාවිච්චි කරන තරක් නැහැ. ඒකට අවිද්‍යාව කියන්නේ කියලා. ඉතින් ඒක හොඳට පේනවා මේ නිින්ද බෙනින්ද සහ ලීන හිත කියන දෙක අතර වෙන් කරගන්න බැරි වුණාට පස්සේ අපි ලේසියටත් පහසුට තරමල්ලට දාලා ඒ ලේබල් එක ගහලා නිකන්. ඒකට අවදි වෙන්න අවදි වෙච්ච දවසේ තේරෙනවා මේ ලෝකේ ඉන්නේ නිරිමර ගාතක. මේ ලෝකේ ඉන්නේ හීනෙන් ඇවිදින ලෝකයක් මේකේ තියෙන්නේ. ඒක දිහා බලන් ඉන්නකොට ෂොක්. ඒකයි ලෝක භාගයට hinaවිලා බලන් ඉන්නේ. මේ මේ හාදයෝ මේ හාදයෝ මේක දෙකට බෙදාගෙන කරන රණ්ඩුව. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ දිනේ පරයන්ක භාවනා කරන විට මුළු කාලයම සිත සමාධිගත විය. අත දින කුතරම් මහන්සිවත් භාවනාවට සිත යොමු නොවිය. විවිධාකාර දේ සිතට එයි. වරින් වර ඇස්හැර බැලුවෙමි. සිත සමාධිගත කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව ශාලාව තුල කරන විට පාදවල ඇඟිලි තදවන ගතියක්ද, දන හිසෙන් පහළ තදවන ගතියක්ද දැනුනි. භාවනා කාල පරිච්ඡේද නිමවා නිවස් වලට යාමෙන් පසු කුමන භාවනාවක් සිදු කළ යුතුදයි කරුණාකර පහදා දෙනමින් ඉල්ලා සිටිමි. නිවසේ සිටේදී මෛත්‍රී භාවනාව පිළිකුල් භාවනාව කළෙමි. ත්වන් සරණයි. මෙයාට මම කියනවා මේ මූලික උපදේශ පන්ති අහන්න. ඒකල කමඨාන් වාර්තාව ලියන්න ඉස්සලා ඒක කියවන්න. අපි මේක සමාධියක්වත් මොකක් කරනවද සතිය වැඩිවීමක් ගැන තියෙන්නේ. හෙට මේ ප්‍රශ්නේ සතිය පැත්තෙන් කර්මාකල ඉදිරිපත් කරන්න. මේවට කියන්නේ කුණු හරුප කියලා. කොච්චර දෝ කෙරුවත් මට අයිය හොඳට සමාධිය හරි ගියා අද ගන්න කොහොමද කියලා අහනවා මයි ළඟට ඇවිල්ලා මං කියනවා මේ නිසන්වනේ ඉඳද්දි උඹට කිරි ඕනනම් ගෑණියගේ තනයක් හොයාගන්නේ මයි ළඟ තනයක් වගේ තිබුණාට කොයි කිරි නෑ මේක කොච්චර බුචු බුචු කාලා ඉරුවත් එනවා ඒ කිරි මම දන්නේ සත්‍ය විතරයි ඉතින් මගේ සමාධිය ඉල්ලවට කොහෙන්ද එන්නේ කොච්චර මේක කිව්වත් මයිට වැඩි කුණු හරිපයක් කිව්වත් තේරෙන්නේ නෑ මගෙන් අහනවා කොහොම සමාධිය ඇති කරගන්නේ පිරිමින්ට තියෙන ලීන වෙච්ච තන් දෙකක්. ඒ කියන්නේ නිලීන වෙලා ලීන ඒකේ ඒකේ ෆන්ක්ෂනින්ස් නැහැ. ඒක ගිහිල්ලා මට උච්චර ලොකුවට තියෙන පපුව හරි ලස්සනයි කණයක් වෙනද කිරි දීපන් කිව්වට මටත් කැමැත්ත තියෙනවා දෙන්න බෑ. දෙන්න බෑ. සෑ කරුණාකරලා මේක ලියන්න සතියේ. සතිය කියන පැත්තේ මේ ප්‍රශ්නේ අහන්න මම උපරිම මහන්සි වෙනවා. එතකොට නම් මම මේව උපහාසයට ලක් කරන්නේත් නැහැ, විහිළුවට ලක් කරන්නේත් නැහැ. ඒක මොකද මගේ જાතියෙම ජම්මෙම හැටි. මේ සමාධියක් ගැන පශ්චාත්තාවයක් වෙන්නේ නැහැ. සමාධියක් ආව කියලා සතුටකුත් නැහැ. ඒක මගේ අතුරුලකමක් වෙන්නේ. ඒ නිසා පටන් ගන්න උපදේශය පන්ති මේක සති වැඩන වැඩ පිළිලක් මිසක් ඕගොල්ලන්ට ඕනේ සමාධිය දෙන එක නෙවෙයි සමාධිය එන්න පුළුවන් නමුත් ඒක මගේ නිෂ්පාදනය මේක අතුරුඵලයක්. ඒ නිසා මම කියනවා මේක නැවත අර කමඨාන උපදේශ පන්ති අහලා ප්‍රශ්න නැවත ලියන්න අපි ගන්නවා එතකොට මාතුකාව. ගරුතර ස්වාමීන් වහන්ස අද උදේ පළමු පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයේ තුල හොඳින් සිත තැන්පත් විය. එක දිගට ආස්වාස ප්‍රාස්වාස බැලිය හැකි විය. භාවනාව තුල ආසන්න වශයෙන් මිනිත්තු 30 40කට පසුව ආස්වාස ප්‍රාස්වාසයේ නැතිව ගියේය. සිත ඊටාම සැහැල්ලු තැනකටපත් විය. සිහිය හොඳට ඇති බව වැටහේ. නමුත් ආස්වාස ප්‍රාස්වාසයේ නොදැනේ. ආස්වාස ප්‍රාස්වාසයේ තිබුණත් මට දැනෙන්නේ නැතිව ඇති කියා සිතුනි. බලෙන් ආස්වාස ප්‍රාස්වාස කිරීමට සිතුනේ. මුත් බලෙන්වත් ආස්වාස ප්‍රාස්වාස කළ නොහැක. අවට ශබ්ද ඇසේ. නමුත් ඇසූ දේ සැනකින් නැති වී යයි. ඒ ඔස්සේ අරමුණු ගැනීමක් නැත. ඇසර බැලීමට සිතුනි. එවිට ආස්වාස ප්‍රාස්වාස දැනේ යයි සිතුනි. ඇසර බැලුවෙමි. ඒත් ආස්වාස ප්‍රාස්වාස නොදැනේ. හැසර බැලුවට බැලු විට පෙනෙන රූප ඔස්සේ අරමුණු ගැනීමක් නොවැටහි. මට මහා අමුත්තක් දැනුනි. නැවත ඇස් පියා ගතිමි. ආයතන 6ම දුක් විඳීමකින් තොරව පරිහරණය කළ හැකි බව ප්‍රත්‍යක්ෂ විය. මෙසේ මිනිත්තු 15 20ක් පමණ සිටියේය. නැවත කය ගැස්සී දිග හුස්මක් ගියේය. නැවත ආශ්වාස ප්‍රාශ්වාසය දැනෙන්නට විය. පරියංකයෙන් නැගිට පසුව දිගටම සක්මන් කළෙමි. මහා පුදුම සතුටකින් මුළු ගතම විලාගෙන ඇති බව දැනුනි. තෙරුවන් කෙරෙහි අපරිමිත ශ්‍රද්ධාවක් ඇති විය. සෑහෙන දුරක් සක්මන් කළද කිසිදු වෙහෙසක් නොදැනිනි. සියලු සත්වයෝම මේ ආයතන 6 දුකින් තොරව පරිහරණය කරත්වායයි සිතිනි. අතරමං වූ අපට පාර කියා දුන ඔබහන්සේට අප්‍රමාණ පිං තෙරුවන් සරණයි. මේක විස්තර කරනකොට මම දවස් දෙකක් විතර වචනයක් පාවිච්චි කරා මේ අනින්ද්‍රිය බද්ධ ඥානයක් කියලා. අනින්ද්‍රිය බද්ධ දැනුමක් කියලා. අපි දැනුමක් තියෙනවා ඇහෙන් රූප බලනවත් නෙවෙයි, කනෙන් ශබ්ද අහනවත් නෙවෙයි, ගඳෙන් නහයෙන් ගඳ බලනවත් නෙවෙයි, දිවෙන් රස බලනවත් නෙවෙයි, කයෙන් පහස විඳිනවත් නෙවෙයි, හිතනවත් නෙවෙයි. මත් මේ ඔක්කොටම වැඩි ප්‍රාග්ගවදියක් තියෙනවා. ඒකට ඒක මේ කිසිම තැනකින් කෙලෙස් උපදින්නේ නැහැ. හැබැයි හොඳට දන්නවා. ඉතින් ඒක පස්සේ ඥානানন্দ සාංශර කවුද ලියලා ඥාන සාංශේ බැලලා දුණා මේ පඬිජෝ අලුත් අලුත් වචන දාන්න හදනවා. ඒකෙන් තියෙන එකක් පටලවනවා හරි මේ කියලා. ඒ නිසා මම මේ වචනේ පාවිච්චි කරලා අයින් කරා. හොඳටම තේනවා මේ ඉඳුරංගෙන් පරිබද්ධ වෙන්නේ නැතුව ඉන්ද්‍රියබද්ධ ඥානය කියලා එකක් තියෙනවා. ඉන්ද්‍රියබද්ධ විඥානය කියලා එකක් තියෙනවා. ඒ තමයි කාම ලෝකය කියන්නේ. ඉන්ද්‍රියබද්ධ නොවිච්ච විඥානයක් තියෙනවා. ඒකට එකකට වින්ගේ මේ 60 කනට විතරක් හරිය 60 විතරක් කරදිලා ඒකත් ඉවර වෙනකම් බැලුවට පස්සේ බොහොම සමතුලිත තත්ත්වයක් තියෙනවා. ඒකට ඒක නඩත්තු කරන දෙයක් නෑ. අන්නේ අනින්ද්‍රිය බද්ධ තත්ත්වයට යන්න ගියේ නැතුව ආධ්‍යාත්ම ලෝකයක් නෑ. ඒක අනිවාර්යෙන් පහු කරන්න ඕනේ. මොකද මේක ඒක පහු කරන්න බයයි, සැකයි, නිින්දක් කියලා හිතනවා. වැරදිලයි කියලා හිතනවා. ඉතින් එතකොට යා ඒක දිහා මූණට කියලා ගහිල්ලක් කරන්නේ. උණු වතුරක් කියලා කරන්නේ. ගවේෂණය කරන්නේ නෑ. ඒක නිසා ගවේෂණ කරපු කෙනාට එතනම ප්‍රතිඵල. මෙතෙක්කල් වරදොල තේරුම් ගත්ත පිළිබඳව හරියට තේරුම් ගත්ත ගමන් තේරෙනවා. මේ ඉඳුරන් තිබුණාට ඉඳුරන් අපි දාස වෙන්න ඕන. ඒගොල්ලන්ට පෙන්ෂන් නැරලා. අපිට හිත මනස පවත් ගන්න පුළුවන්. ඒකට නිර්ාමිෂ සුඛය කියලා කියනවා. මේක නෙමෙයි නිවන කියන්නේ. මේක හරියට ස්විමින් pool එකේ ඩයිවිං බෝඩ් එකේ අග වගේ. මේකට ගිහිල්ලා තමයි අපි සමසෝල්ටයක් ගහලා පනින්නේ. තාම ඉන්නේ අග. මේක තෙපුල් දෙන තැනක්. මේක පුළුවන් තරම් පුරුදු කරන්න. එතකොට හිත යහපැත්තට සෙල්ලක්කාරකමක් කරලා ගන්න සම්මසෝල්ට. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනා කරන විට කකුලේ අමාරු නිසා හිත මූල කර්මස්ථානය වන ආනාපාන සතියට සතියේ එක දිගටම පිහිටුවා ගැනීමට අපහසු විය. ඊට පිළියමක්සේ උස පුටුවක වාඩි වී භාවනාව ආරම්භ කළේය. මේ අවස්ථාවේදී පහසුව වැඩි වීම නිසා නිදිමතට බොහෝ බර වීම නිසා භාවනාව කරගෙන යාමට බැරි විය. මෙවැනි බාධා මගහරවා ගැනීමට උපදෙසක් පතමි. ත්‍රිවන් සරණයි. බුටු බුටු ගන්න එපා. එච්චරයි කියන්නේ. මේ ශරීරය දෙනකොට මේක දීලා තියෙන නිවන් හදන්න ඔක්කොම gediya පිටේ ඉපදී සෑ මොනවාක්වත් දාන්න ඕනේ නැහැ පිටේ. දැම්මොත් ඉතින් ඒක කරදරයක් වෙනවා. ඒ නිසා ඉතින් සාමාන්‍ය 60 70 වෙන්නට පස්සේ පුටු පුටු ගන්නවා ප්‍රොෆෙසර් වගේ. මොනව කරන්නේ? පුටුපුටු ගන්න වෙනවා. නමුත් ඒක අවශ්‍ය නැහැ. ඒක කරන්න කරපුවා ඒක කෙරුවට පස්සේ තේරෙනවා ආදීනව. අපි මේ සතියට කොච්චර ආසද කියලා. කොහොම මේකේ අනිත්‍යයක් අපි දකින්නේ? කොහොමද මේකේ දුකක් අපි දකින්නේ? කොහොමද මේකේ අනාත්මයක් දකින්නේ? ප්‍රයෝජන සලකලානක් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ දෙකම හොඳයි. දෙක තමන්ම තේරුම් ගන්න ඕන. දෙකම තමන්ම තේරුම් ගන්න මොනම දෙයක් මත හෝ රඳා පැවතුනොත් රඳා පැවතින දේ නිසා දුකක් ඇති වෙනවා. නිසිතස චලිතක්. ඒ නිසා මොකක්වත් කඳාපච්චි නැති වාසනේ තමයි බුදුහාමර පෙන්නන්නේ ගලක් උඩ හරි ගහක් උඩ හරි. ඉන්න පුළුවන්. ඒක බෑ කියලා භාවනා නොකර ඉන්න එපා. පුටුවකින් ලක් කරලා බලන්න. හැබැයි ඒකේ ආදීනවත් දැක ගන්න බලන්න. එතකොට අපි එන්න එන්න නිදහස් වෙනවා. වේදනාව කොයි තත්ත්වෙ තියෙද්දි ආනපන නොතිබුණාට වේදනාව තියෙන බව දන්නා සතිය තියෙනවා නම් ඒකත් ජයසිරි මංගලම් කියලා භාවනා කරන එකයි තියෙන්නේ. මේක ටිකක් දිග ප්‍රශ්නයක්. අතිගල් ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කලක සිට පුහුණු කරමි. ඔබ වහන්සේගේ නවාසික වැඩමුළු කීපයකටද මින් පෙර සහභාගී වී තිබේ. බහුල ජීවිතයක් ගත කළද මම හිතන්නේ කාර්ය බහුල වෙන්න ඕන. ගත කළද හැකි හැම සතියේ හැකි සෑම සතියේ දිනකම පෙරවරු 4 5මාර අතර කාලයේ භාවනාව සඳහා වෙන් කර ඇත්තේමි. අද දක්වා මේ වැඩමුළුවේ ලැබූ අත්දැකීම් සහ එදිනදා පරයන්කේ අත්දැකීම් අතර ඊතරම් වෙනසක් දැක්කේ නැති බැවින් ඒවා සම්පින්ඩණය කොට ඉදිරිපත් කිරීම මැනවයි හැඟුණේ. සත්‍ය සොයා මම යන මේ ගමන් මගේදී යම් ආකාරයක කොටු වීමක හෝ උගුල් වලට අසු වියැද්දයි මහත් කරුණාවෙන් පහදා දෙනු මැනවේ. පරයන්කයට වාඩි වෙන්නේ විනාඩි 15 20 අතර සක්මරකින් පසුවය. ඉරියව්වට හිත යොමු කොට ඉන් අනතුරුව කය සහ සිත සැහැල්ලු කළ විට નિરાයාසයෙන්ම හුස්ම රැල්ල නොපෙනී ගොස් හිත තැන්පත් වේ. වරහන් ඇතුලේ අනුමාන වශයෙන් විනාඩි 5කදී එවිට නාසිකාග්‍රයේ දිශාවේ ඇති හිස් අවකාශයට හිත යොමු කොට අනුමාන වශයෙන් විනාඩි 10 15 අතර කාලයක් ගත කළ හැකි වොද ඉන්පසු සිතුවිලි ගලා ඒ. සිතුවිලි දොරටු පාලිකු ලෙස යන සිතුවිලි සහ වේදනා දෙස බලා සිටීම පුහුණු කළද සිතුවිලි දිගේ සිත දිව යන අවස්ථා ඇත. ඒ බව දැනගත් විට උපේක්ෂාවෙන් සිත නැවතත් නාසය අනු දිශාවේ අවකාශය වෙත නැවතත් ගෙන ඒමට බොහෝ විට සමත් වෙමි. නමුත් කාර්ය බහුල හෝ වීරිය මද දිනවලදී අදට මේ ඇති කියා නැගිටින අවස්ථාද විරල නොවේ. වේදනා හා ශබ්ද ගැන කියනවා කායික වේදනා හා බාහිර ශබ්ද දෙසද මේ ආකාරයෙන් බලමි. කායික වේදනාව නලියන සුළුද තද කරන සුළුද වශයෙන් වේදනාව දැනෙන්නේ කයට නොව හිතට යන බවද මෙනෙහි කරමි. උදාහරණ කකුලේ වේදනාව ඇත්තෙන්ම දැනෙන්නේ කකුලට නොව හිතට යන බව. බොහෝ විට මේ ආකාරයෙන් කායික වේදනාවලින් හිත ඉවත් කිරීමට හැක. නැතහොත් වේදනාව යන සිතෙහි ඇති කරගත් දෙයක් කියා යයි සිතා ඒ ශක්තිය බාහිර පරිසරයේ බොඳ කර බුඳ කර ඇති බව මෙනෙහි කරමි. අධික වේදනාවට මුහුණ දීමේදී හුස්ම රැල්ල ඊතා රළුව පෙනෙනවා පමණක් නොව ශබ්දයේ ඇසේ. වීරිය මද දිනවල භාවනාව නතර කරුණේ මෙවැනි අධික වේදනාවල් වලට පරාජය වීමෙනි. යන එන සිතුවිලි වේදනා හා ශබ්ද දෙස බලමින් භාවනාව දිගටම පවත්වාගෙන යාමට හැකි හැකි විට කාලය ගැන කිසිම හැඟීමක් නොත නොමැත සමහර කාල වේලාව අනුව ඔර්ලෝසුවෙන් පැය 1 1හමාර කාලයක් පමණ ගත වී ඇත. මෙසේ භාවනාව දිගින් දිගටම යන විට විවිධාකාර සැප සහ දුක දුක්ඛ සහිත අත්දැකීමකට මුහුණ දීමට සිදු වී ඇත. විශේෂයෙන් ඔබ වහන්සේගේ නිවාසික වැඩමුළු වලදී මුළු ඇඟම සෙක්කුවක් සෙක්කුවක දැම්මාක් මෙන් කරකැවීමට පටන්ගෙන ඇත. නමුත් මේ විවිධාකාර අත්දැකීම් වලට ඇලීම් හෝ ගැටීම් නැතුව සිටීමට පුහුණු කලෙන් දැන් ඒවා මගහැරී ඇත. එබැවින් දැනට බහුලව ලැබෙන අත්දැකීම් කීපයක් පමණක් ඉදිරිපත් කිරීම සුදුසුයයි හැඟින. දණහිස් මත රඳවා ඇති අත්වල නාඩි වැටීමක් මෙන් ආරම්භ වී ක්‍රමයෙන් වතුර පිරූ බැලුමක් අල්ලා සිටිනාක් මෙන් සම්බාහනයක් දැනේ. මේ සැපදායි අත්දැකීමක්. නමුත් මේද සිතෙහි යටගන්නා තවත් සිතුවිල්ලක් ඇයි අත්හැරීමට උත්සාහ කළෙමි. ඇතැම් විට සිත නින්දට යන්නාක් මෙන් අවස්ථාවකටපත් වේ සිහිනයක් මෙන් නොයෙකුත් ජවනිකා සිහියට නැගේ භාවනාවෙන් පසුව මතක් කිරීමට දැක් කළද මෙය කළ නොහැක මුළු ශරීරයේම ගල් ගැසීම ගැන කියනවා මේ උපේක්ෂා සහගත වේදනාවකි ශරීරයේ පටවි ස්වභාවයයි මෙනෙහි කරමි මේ తත්වය බොහෝ වෙලා තිබේ යම් විට ශබ්දයකට හිත යැවූ විට අද වැඩට යා යුතු නේද කියා සිහියට නැගේ. නැගිටීමෙට හිත පමණක් නොව ගල් ගැසුණු කයද ඉඩ නොදුන්නත් අකමැත්තෙන් හෝ භාවනාව නැවැත්වීමට සිදුවේ. බොහෝ විට මේ වන විට පැය එකහමාරක් පමණ කාලයක් ගත වී ඇත. මුළු ශරීරයම නොදෙන්න අවස්ථාවක පත්වේ. මෙයට පෙර ශීත කාලයේදී නම් මුළු ශරීරයම කරන්ට් එකක් වැදුනාක් මෙන් සීතලෙන් වෙවුලයි. ග්‍රීස්ම කාලයේ නම් පෝරුණාවක් ඇතුලේ දැම්මාක් මෙන් උෂ්ණය සමග දාඩිය දැමීමක් දැනේ. මෙවිට කයේ ඇත්තේ කයේ තේජෝ ගුණයයි සිහි කරමි. ඇතැම් විට මේ ශරීරයේ නොපෙනෙන අවස්ථාවට පත්වන්නේ ක්ෂණිකවය. ඇත වැටීමක් හෝ වරාංග තුල ලිෆ්ට් එකේ නවතින විට දැනෙන ලෙස. මේ අවස්ථාවේදී අත්විඳින හිස් බව සහ අවකාශයේ පරියන්කය ආරම්භයේ දැනුණ අවකාශයට වඩා පුළුල්ලිය. හරියටම විස්තර කිරීමට නොහැකි වූවද කඳු මුදුනක ඇති නිවසක සඳළු තලයේ පෙනෙන අංශක 180ක දර්ශනපතයක් මෙනෙහි හැඟේ. යුතා සුවදායි අවස්ථාවකී මුත් මෙහිදී ඇතැම් විට හුස්ම රැල්ල පෙනීම මට ප්‍රශ්නයකි. සතියන්තයේ හෝ විවේකී දිනවල පරයන්කේ වැඩි වෙලා සිටීමට අදිෂ්ඨාන කර වාඩි වෙමි. නමුත් පැය 1යි කාලක් පැය 1මාරක් අතර කාලයේදී බහුල ලෙස ඈනුම් මැරීමට පටන් ගනී. මේ වන විට බොහෝ විට මම සිටින්නේ ඇලර්ට් තත්වයක නිදිමත අහලකද නැත. එවිට සොටු නාසය දිගේ වැක්කෙරෙන්නට පටන් ගනී. කෙසේ හෝ ඉවසීමෙන් කට ළඟට ගැලීම එනතෙක් සිටියද තවමත් එතනින් භාවනාව ගෙන යාමට තවමත් අසමත් වී සිටිමි. වරහන් ඇතුලේ කිසිදු හෙම්බිරිස්සාවක සලකුණක් නොමැති විටයි මේ සිදුවන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාව අතරමඟ නතර කරන අවස්ථාවලින් සිතුවිලි අධිකකම අධික වේදනා සහ වැට යාමට පරක්වන නිසා යන හේතු වලට උත්තරය විසඳා ගැනීම බව දනිමි. නමුත් ඈනුම් නවත්වා භාවනාව දිගටම ගෙන යාමට කරුණාවෙන් උපදේශයක් දෙනමින් බැගෑපත්ව ඉල්ලා සිටිමි. මේක මෙච්චරම විස්තර අවශ්‍ය කරන්නේ කාටාව හෙලිකරනද නමුත් ඉන්නේ යමාර වෙලාවට අපිට මේ සඳහා භාෂාව පාවිච්චි කරන්න වෙනවා පුළුවන් තරම් ඒ වගේ වෙලාවක හිත දොඩමළු වෙන එක නතර කරන්න කෙචවත් උත්තරේට තියෙන්නේ මේ ඉරියව්ව වෙනස් කරනවා කියන්නේ සතිය කැඩෙනවා කියන බීතිකාවක ගත කරන්නේ නහයට හුටු ආන හොඳට ලිකල් ළඟ තියලා වාඩි වෙන්න පියන්න පියලා බලන්න එකෙන් පස්සේ ආයෙ සතියට යන්න පුළුවන්ද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම නැත්නම් කකුල රිදෙනවා නම් හොඳටම මේ නැවතිල්ලෙන් සතියෙන් නිස්සද්දව ඇඟෙන් අහන්න කකුල කොයි අතට ගත්තොත් හොඳ කියලා ඒක කරලා දෙන්න. කරලා දෙලා බලන්න ආය යන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා විතර සිවියක් වගේ එකක් දාගෙන ඉන්නවා මේ ඉරියව්වත් එක්ක බය වෙලා ඉරියව්ව අයින් කරලා යන්න ගියාම ඒකට කරන්න තියෙන බොඩි නොලෙජ් කියන එක මොකද්ද අහන්න ඇඟෙන් මට කරන්න ඕනේ. එතකොට ඇඟ ඉක්මනට දෙන උත්තරයක්. ඒක කරලා බලන්න සතිය ගන්නවද කියලා කරන වෙලාවේ හැල හැප්පෙනවා කියන එක පිළිගන්න. එන්න පුළුවන් නම් මෙච්චර දඟලන දෙයක් නැහැ. වහන නතර වීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. අර තමයි විශ්ීම පටවගත්ත ඉරියව්වේ සීමාව තියාගෙන ඉන්නවා. ඒකට පොත් කියවන්න එපා. ගුරුවරුන්ගෙන් අහන්න එපා. ඇඟෙන් අහන්න. ඔබට මේ මොනවද ඕන වෙලා තියෙන්නේ? ඒක දෙන්න. දීලා බලන දුන්නාට පස්සේ ආයෙ සතිය පිටවන්න පුළුවන් නම් කතා ගන්න දෙනවා. සතිය ගිහිල්ලා සතිය පිටවන්න. අවසරයි ස්වාමීන් වහන්ස මම කාලයක් තිස්සේ ආනාපාන සති භාවනා වඩමි. ඊතා සුළු වේලාවකදී හුස්ම නොදැනී යන අතර එම නොදැනීම බොහෝ වෙලාවක් පවතී. සිතුවිලි එන අතර ඒවා දෙස බලමි. බොහෝ වෙලාවට ඒවා ගිය පසුවයි දැනෙන්නේ. මට නිින්ද ගොස් නැත. ධානයකද නොවේ. ශබ්ද ඇසෙතත් ඒවායින් බාධාවක් නැත. භාවනාවේ වැඩි දියුණුවීමක් නොපෙනේ. ප්‍රශ්න කිපයක් තියෙනවා. මම දැනට කරන ආකාරයට සිතුවිලි දෙස බලා සිටීම කළ යුතුයද? දෙවෙනි එක නැතිනම් එන සිතුවිලි මෙනෙහි කළ යුතුයද තුන්වෙනි එක නැතිනම් අරමුණු මතුකොට ඒවා මෙනෙහි කළ යුතුයද මේ තුන් ආකාරයෙන් සුදුසු නැතිනම් වෙනස් සුදුසු උපදේශයක් පතමි නෑ මේ සැකේ විතරමයි තියෙන්නේ මේ ඇතිවිච්ච තත්ත්වේ සමාදන් වෙලා නැහැ ඒක පහුරු ගන්නවා හිතවිල්ලක් දාලා බලන්න මොකක්වත් වෙන්නේ නැහැ තියෙන හිතවිල්ල ගෙවෙන්න අරින්න මොකක්වත් වෙන්නේ නැහැ වෙන හිතවිල්ලට එන්න අරින්න මොකක්වත් වෙන්නේ නැහැ එහෙම කඩන්න පුළුවන් එකක් නෙවෙයි සතිය කියන්නේ. ඒ නිසා ඕනේ නම් හොල්ලලාම බලන්න. මොනවත් වෙන්නේ නැහැ. වලාකුළු කොහේ එමේ ගියත් හඳ වහන්න බෑ. විලාක හඳ පේනවා වලාක පේන්නේ නැහැ. නමුත් වලාකුළකට පුළුවන් හඳ වහන්න. ඒ වගේ මේ විවේකයේ කියන එක ඔය හිතවිලුවට කඩන්න පුළුවන් ගන්න නිසා ඕනේ නම් කැහැලා බලන්න. හොටු බිහලා බලන්න. මොකක් හරි කුණු හරි පැකුළුවට දාලා බලන්න. මොනවත් වෙන්නේ නැහැ. ඒක ටිකක් කරලා නලියලා ඉඳලා යනවා යන්න. ඉතින් ඒ නිසා ඒක ඔක්කොම ආර්ය පරිශෙන්ට වැටෙනවා. ඔතන ගියේ එකනට මෙන්න එකනට දැම්මොත් එහෙම අවුල් වෙන්න ඉඩ තියෙනවා. ඔතන ගියාට පස්සේ කරන්න තියෙන ඔක්කොම කරලා බලන්න කැඩෙන්නේ නැහැ කියන අදහසින් සතිය කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියන අදහසින් කෙරුවත් නොකෙරෙහි හිටියත් කැඩෙනවා. ඒ නිසා මෙතන විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකයි බුදුන් කියන්නේ තින්න කුක්කුච්චං ආකතං කති. මේ හිත කුකුස් කරන්න එපා. ඒක කිසිම හේතුවක් නැතුව කරන එකක් නෙවෙයි. කුකුස කියන එකට කිසිම හේතුවක් ඕනේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ කුකුසේ. සැකේ කොච්චර භවනා කරත් මේක වැරදි ඇති කියන එක තියෙනවා. ඉතින් ඒක තියෙන තාක්කල් කිසිම ආනිසංසයක් නැහැ. කවදා හෝ නැහැ. මේක තමයි හරියක. වැරදුනම මොකෝ? අර පිස්සු ඇදි මොන තරම් පිස්සු ඉන්නේ භාවනා නොකර. ඉතින් මැරෙයි. ඉතින් භාවනා කරා මැරෙනවා. කඩහන පණයන් කම්මෝජිකාවෝ කියලා all frog jump into the floor, all plon plop ඉවරයි ඒක කරන වෙනකොට මගෙන් ගන්න පිස්සු මන්ට ඊට වැඩිය පිස්සෙක් මම මම ඕන එකක් අහ කියන ඔතෙන් ගියාට පස්සේ මම කියන්නේ ඔටෝ පයිලට් එකෙන් දාපන් යන්න අරපන් ඔතෙන් යනකන් නම් පැට දෙබැට ගහගෙන හිර කරගෙන ගෙනියලා ගෙනියක් දාන්න ඔතෙන් ගියාට පස්සේ තටුවාවට පස්සේ කුරුල්ලට පීනට දෙන්න පියාමට දෙන්න එතකොට ඌත් ඉගෙන ගන්නවා මේක හරි මේක වැරදි කියලා. මේ සැකේ විතරමයි මේ ප්‍රශ්න වල තියෙන්නේ. ඒක ඉතින් මෙයාට දොස් කියන්න බෑ. අපිට මේ ලැබිච්ච manussත්ම භාවය අපිට නොලැබෙන සැකේ නිසා තමයි. බුද්ධෝත්පාද කාලෙත් ලැබෙන්නේ නැති සැකේ නිසා. ක්ෂණ සම්පත්තියත් ලැබෙන්නේ නැති සැකේ නිසා. නිසක වීමයි සෝවන් වෙනවා කියන්නේ. ඉතින් ඒක දෙන දෙයක් නෙවෙයි. පටව ගන්න ඕන හරි. උඹ උච්චර જાති කරත් මගේ සතිය කැඩෙන්නේ නැහැ. පුළුවන් නම් කඩපන් කියලා කරන්න. කවුරුත් හොල්ලලා බලන්න, කැහැලත් බලන්න, හිතලත් බලන්න. ඕනනම් රාග අරමුණක් දාලා බලන්න. අන්න එන එකෙන් කරදර වෙන්නේ නැත්නම් හිතා ගන්න. දැන් හිත පදම් වෙලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස භාවනා වැඩසටහන පවත්වන අතරතුර කාලවලදී සමහර අරමුණු වල ගැටේ එවැනි අවස්ථාවලදී අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කරමින් සිටී එවැනි අවස්ථාවල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන ආකාරය පිළිබඳව ධර්මානුකූල උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මම කවදාකවත් එහෙම බඩු විකුරලත් නැහැ. ඒ නිසා මට ගරන්ටි දෙන්න විදියක් නැහැ. ගේන්නත් එපා. විකුණු බඩු ආපහු බාර ගන්නෙත් නැහැ. ඒක ඒගොල්ල. මයි ළඟ එහෙම එකක් මම කවදාවත් කියලා තියනද මේ මේ වැරදිලා හරි ඔබ අනහන්න මේක අනිච්ච දුක්ඛ අනත්තම් බලපන් කිය. ඔන්න කියලා තියෙනවා නම් මයි ළඟට බබාන ගහන මගේ බබෙක් නෙවෙයි ඔයා. මම ඒ නිසා මම කැමැති RNA DNA පරීක්ෂණයකට ඕන කෙනෙක් අභියෝග කරන්නේ ඒ අයිතිකාරය හොයාගන්න. මයිත් එක්ක ඉන්න එපා නිකන් දිකසාන නඩු කතා කරන්නයි ඔය අනම්මනක් නැහැ. ඔය කාගෑරි බබෙක් මට ඕනනම් කීයා කියවලයි කියලා. මං කියන්නේ ලල්ල. කවදා කියන්නේ ලල්ල. කොහොමද කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී සංඥා නැති වී යන අවස්ථාවෙන් පසුව පාවී පාවී එන අවස්ථාවේදී විවිධ සිහින වැනි දේ මට දකින්න ලැබුණා. ඒ ගැන ඔබ වහන්සේ විමසන්නයි මේ ලියන්නේ. එක එක අවස්ථාවන්හිදී එක එක දේ පෙනී නොපෙනී යයි. වරක් විශාල ලී වැනි දොරක් මා ඉදිරියෙන් මතුවේ ටිකකින් එය මැදින් සිරස් අතර දොර රෙද්දක් ඈත් වනසේ ඈත්ව ගොස් ලස්සන තැඹිලි පාට මොකක්දෝ වරහන් පුටුවක් වැනි දෙයක් තිබුණේ. ඒ එකම ලොකු කොළ පාට ඝනකම් මෙට්ටයක් වගේ දෙයක් මා ඉදිරිපිටට පැමිණියා. පසුව එය මා පසාර කරගෙන ගොස් ඉදිරියෙන් ලස්සන කහපාට විසක් කුඩු වැනි දෙයක් මතුණා. සියල්ල ක්‍රමෙන් මැකී ගියා. ඒ එක්කම විශාල ලිඳක් වගේ දෙයක්ද පසුව එහි වතුර ටික ටික නොපෙනී යන තෙක් ගැඹුරටද ගියා. ඒ අතරම මිනිස් රූප තුනක්ද තුන් අවස්ථාවකදී පෙනී නොපෙනී ගියා. පළමු දවසේ වරහන් ඇතුළේ පෙරේදා මා හවසට පෙනෙන ලා රතු පැහැති පාටක් වැනි වැටි ඇති බව දුටුවා. අද දවසේ ඔළුවට අමුත්තක් විදුලිය වැදීමක් මෙන් කිහිප වාරයක් දැනුණා. මේ ගැන ඔබ වහන්සේගෙන් විමසන්නේ මා පෙරති අරමුණක යනවාදයි නොදන්න නිසායි. සක්මන් භාවනාවේ යෙදෙන විටද යම් අවස්ථාවකින් පසුව කකුල් දෙක පමණක් වැඩ කරනා සිදෙනේ. පරයන්ක භාවනාවේදී හිස ඇර අනික් සියලු දේ පණ නැති වාසේ දැනේ. මේ ගැන වැඩි දුර පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් පතමි. ත්වන් සරණයි. ඔය ඊයේ මම අර ධර්ම දේශනාවට ඇතුළු කරා තමන් සැකහැර දැන ගැනීම සඳහා ඉදිරියෙන් තියාගන්න අරමුණේ මෙනෙහි කිරීම ලකුණු ව්‍යංජන අනුව්‍යංජන ස්වභාව ලක්ෂණ තටහන් ආකාර තේරෙන් බලන්න. ඔය පෙන්නන මොන දෙයක හරි ව්‍යංජන අනුව්‍යංජන අංගපත්‍යක බලන්න යනවායි කියලා කියන්නේ නූපන් කෙලෙස් රාශියක් උපදින්න දොලාරිනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ නිසා මේවා පෙන්වන්නේ ඒ වැඩේ කරන්නේ. නිසා මේක පේනකොට කහ පාට නිල් පාට රතු නිල් පාට නානා ප්‍රකාර දේවල් පේනවට අපි කියනවා සටහන් සහ ආකාර කියලා. ඒක තමයි කියන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශමාර තේනා නානා රුදු වේසමවා මග අවරන්නේ. මේ විස්තර යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ওই විස්තර බලන්න වෙලාවේ සතිය නැහැ. ඉතින් බුදුරජාණන් කියනවා තමන් ගත්ත අරමුණේ ව්‍යස්ත ව්‍යංජනමින්ද බලනවා වෙනුවට මේ පෙන්නන දේවල් බලනවා කියන්නේ ඔය මාර සීන තමයි. නානා ඍතු වේසමවා මඟ අහුරන්නේ. මේක විස්තර බලනවායි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඉතලා තියෙන අඟ කන තියේදී පස්සේ ආපු අඟ ලොකු කරගෙන මහා අපරාධයක් වෙන්නේ නැහැ. හැබැයි මේක තමයි සංසාරේ කියන්නේ. මේ සරල ඍජු Taman පරවගත්ත දේ තියේදී ඒකේ සටහන් ආකාර බැලිය යුතුව තිබියදී අර ඒ වෙනුවට පෙන්වන දේවල් දිගේ යන්න ගියාම ඉතින් ඒ මනුස්සයාට වමට සිග්නල් දාලා දකුණට කපුව කෙනෙකුට වෙන දේ වෙනවා. ඒක නිසා හිතන්න ඍජු පාර මූල කර්මත. ඒක පේන්නේ නැත්තම් ගමන් නැහැ. හැබැයි වෙනුවට මේ වක්‍ර මාර්ග දිගේ යන්න ගිය ගමන් හරිම විචිත්‍රයි. ඒව නිකන් මේ දැකපු දේවල් වලට වැඩිය පණපවල තියෙන්නේ. ඒ මොකටද එක්සෙන්ට්‍රික් අපි කඩලා දාන්නේ. මේ කඩ කාපු නැති කෙනෙක් ලෝකේ නැහැ ඒක ඇත්ත. නමුත් මේක ආඩම්බරයට ගන්න එපා. මේක තමයි අපි කරපු වැරද්ද. නැවත මූල කර්මත්තානේ සරණ යන්න. ව්‍යංජන අනුව්‍යංජන බලන මූල කර්මත්තානේ මේකෙදි පේනවා චක්කුණා රූපං දිස්වා නානු ව්‍යංජනක් ගාහියෝති න නිමිත්තක් ගාහියෝති ඇහැට රූපයක් වගේ පෙනිලා මේකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා ගත්ත ගමන් නූපන්න කුසල් රාශියක් උපදවීමේ අපරාධයට සම්බන්ධ වෙනවා. දැනගන්න මේ තමයි මාරසේනා. නානා රුදු වේස මට තියෙනවා මූල කර්මස්ථානේ සරණ. හැබැයි මේ භාවනාව හුඟක් දියුණු අවස්ථාවක්. මේ හැමයාර කෙලිම බණින්න බෑ. මොකද මේ මෝඩයෙක්වත් මෝඩකමක්වත් තියෙන කෙනෙක් නෙවෙයි හොඳ දක්ෂ කෙනෙක්. නමුත් මේ වංචනික ධර්ම නිසා අපි අපේ නියම පාරතියේදී නන්නත්තර වෙනවා. ඒ නිසා ඉදිරිපත් කරපේක හොඳයි. සන්නාත ලිඛිත ප්‍රශ්නයක් වුණායි. මේ මට එක නිවැරදි කිරීමක් කරන්න ඕන. ඊයේ ප්‍රශ්න කියවද්දී එක ප්‍රශ්න එකතු වුණා breath in breath out කියලා. ඒක මම වෙනස් ආකාරයකට කිව්වේ. මම පස්සේ ප්‍රශ්නේ කියවද්දී තේරුණා ඇත්තම උත්සාහ කළ තිබුණේ ඒ ආකාරයට ලියන්න. කියවීමේ අපහසුතාවය නිසා මම වෙනස් ආකාරයට උච්චාරණය කරේ. ඒ පිළිබඳව මම සභාව ඇතුළේ අපි මේ වෙලාවේදී මන්ට කවපි අපි ඉනර්ජි කරගත්තා. ඒ නිසා අපි වා සේවින් අස් කරන්නේ නැහැ. හෙටත් සේවය යොදමු. <laughs> හොඳයි අපිට විනාඩි 45 ව දෙකක් තියෙනවා. එක 45ක් සක්මන් කරනවා, එක 45ක් අපි පරියන්ක කරනවා. මේ ප්‍රශ්න තීරීමේ